අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි වැඩමුළුවේ දෙවැනි දවසේ දවසේ ධර්ම දේශනා වාරේ සියලුම දෙනා විසඳා tempත් වෙලා සාදුකාරය පවතුමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ නව ධම්මා පහතබ්බා නව තණ්හා මූලකා ධම්මාති තී කරුකටේතු ස්වාමීන් වහන්සේ ඈනිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මතක් කරගත්තා මේ වැඩමුළුවේ අපි මොකද්ද ප්‍රධාන මාතෘකාව වශයෙන් තියාගන්නේ දේශනාවට නැත්නම් දේශනාවලියට ඒ අනුව අපි දවසෙන් දවස දවසින් දවස මේ මාතෘකාවේ ඇතුළට ගැඹුරට පැහැගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ප්‍රධාන මුළු වැඩමුළුවටම මාතෘකාව වෙන්නේ කතමේ නව ධම්මා පහතබ්බා කියලා බණ භාවනා කරන පූර්ණ කාඩ්නු ගත කරන කෙනෙක් දැනගන්න ඕනේ මේ ශාසනය කටයුතු කරනකොට ප්‍රහාණය කළ යුතු දුරු කළ යුතු ධර්ම නමයක් අපේ ශාසනේ අපේ සරුවචනාංශය උගන්ලා දීලා තියෙනවා. ඒක මේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ විසින් දසුත්තර සූත්‍රයට සංග්‍රහ කරලා හැම කෙනෙකුටම දැන ගැනීම සඳහා සූත්‍රයක් වශයෙන් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නව ධර්ම වලට සමූහයටම කියන්නේ නව තණ්හා මූලකා ධම්මා. මේ නමේම පේන්න තියෙන්නේ යටින් දුවන තේමාවක් විදිහට නූලක් විදිහට තෘෂ්ණාව. ඒක වැඩ කරන්නේ ධර්ම પરම්පරාවක් විදිහට. එතකොට අපි තෘෂ්ණාව දුකට ප්‍රධානම හේතු වශයෙන් නැත්නම් දුක්ඛ සත්‍යයට සමුදය වශයෙන් පෙන්නකොට ඒ තෘෂ්ණාව එකින් එකට ගින්නට තුඩු දෙමින් අපි තැනකට ගෙනියනවා ආය ගොඩ යන්න බැරි තැනකට. පටන් ගන්න බොහෝම පොඩි දෙයකින් ඊට පස්සේ කස කැවිලා කස කැවිලා දිගට ගිහිල්ලා අපි අනේකා පාපකා කුසල ධම්මා බොහෝ අකුසල වලට යොමු කරනවා පටන් ගන්නෙදී ඒකේ තරම්ම ගැඹුරක් පේන්නේ නැහැ. ඒක හරියට මොහොතට බහ ගන්නකොට වැල්ලේ වතුර එනවා යනවා ඕනේ නම් එන යන තැන ඉන්න පුළුවන්. ඊට පස්සේ මේ පළලු කර දක්වා වතුර තියෙන තැනට යන්න පුළුවන්. ඊට පස්සේ ධනියක් දක්වා යන්න පුළුවන්. ඊට පස්සේ ඉඟටිය දක්වා යන්න පුළුවන්. ඊට පස්සේ උණ ගිල තන මත්තක්, කර මත්තක්, නාසය මත්තක්, ඔළුව මත්තක් ගියාට පස්සේ ඉන් එහාට කොච්චර ගැඹුරුද කියන්න බෑ. ඊට පස්සේ භයානක මුහුදකට ලක් වෙනවා. ඉතින් අර ඒ ගලන ප්‍රවාහය දන්නවනම් දැන් මං ඉන්නේ මෙන්න මෙතනයි ආපසු ගමන මෙහෙමයි ඉස්සරහට ගියොත් මේකයි කියලා දැනගෙන හිටියොත් තමන්ටම ගැළවීම ලේසි. ඒ නිසා ඒ අවශ්‍ය දැනුමට අපි සුතමේ ඥානෙ කියලා කියනවා. මුන් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මතක් කරලා දෙනවා බණ භවනා කරන කෙනෙකුට නැත්නම් පූර්ණ කාලීන වැඩ කරන කෙනෙකුට කොහොම දුකට හේතුවත් වැඩෙන්න හේතුවක් වෙනවා. සීලේ නැති කෙනාට වැඩිය සීලේ ඇති කෙනාට අමාරු වෙටෙන්න තියෙන අවස්ථාව වැඩි. සමාධිය තියෙන කෙනාට වැඩිය නැති කෙනාට වැඩිය සමාධිය තියෙන කෙනා අමාරු වෙටෙන්න තියෙන අවස්ථාව වැඩි. ඒ වගේම ප්‍රඥාව වැඩි තියෙන කෙනාට අමාරු වෙටෙන්න තියෙන අවස්ථාව වැඩි. ඉතින් ඒ නිසා ඒ ලෙසන මාර්ගයේ තෘෂ්ණා මාර්ගයේ දැන්නගෙන ගියේ නැත්නම් හරි අමාරුකටපත් වෙනවා. ඒ නිසා අපි නිතරම ඉදිරියෙන් කවුරු හරි තියාගෙන ගුරුවරෙක් තියාගෙන යන පාර ආරස්සාකාරී. යම් කිසි කෙනෙක් කඩාගෙන යන්න පටන් අරගත්තොත් හරි අමාරුකටපත් වෙනවා. ඉතින් ඒක නිසා ඒ බොම අපකපවීමෙන් සීලේ රකින්න, ඊටාම අපකපවීමෙන් සමාධිය වඩන, ඊටාම අපකපවීමෙන් ප්‍රඥාව වඩන කෙනා දැනගන්න ඕනේ ඒකෙම එමක් තියෙනවා උගුලක් තියෙනවා අහු වුණොත් අර සාමාන්‍ය ගිහි ජීවිතයේ ඉන්නවට වැඩිය අමාරු දැනකටපත් වෙනවා. ඉතින් ඒ නිසා ඒක ගැන හොඳටම දන්න කෙනෙක් වශයෙන් සාරිපුත්‍ර සාංශේ මහා නිදාන සූත්‍රයේ සඳහන් වෙලා තියෙන කතාව පෙන්ලා දෙනවා. ඒක සරුවචනාංශෙ පෙන්වන්නේ ඒ පෙන්වනට කියනවා තෘෂ්ණාව තියෙන හැම කෙනෙක්ම පරිේෂණ කරනවා කියන. එයා නිතරම වර්තමාන தত্ত্বය ගැන සතුටු නැහැ. ඉදිරියක් හොයනවා, නිර්මාණශීලීත්වයක් හොයනවා, ප්‍රගතිශීලීත්වයක් හොයනවා. ඉතින් මේ පරිේෂණය අසන්තුෂ්ත භාවයේ ලකුණක්. එහෙම නැත්නම් අතෘප්තිකර භාවයේ ලකුණක්, ඌණ භාවයේ ලකුණක්. ඒ පරිේශණය ආර්ය පරිේශණය වෙන්නේ නෑ හුඟක් වෙලාවට ඒ කාම පරිේශණ තමයි වෙන්නේ. ඒ නිසා මේ කාමයේ මුල් කරගත්ත ධර්ම නමෙන් පළවෙනි මේක තමයි කෙනෙකුට මේ තියෙන පරිේශන තෘෂ්ණාව කියලා මේකට කියනවා. ඒ පරිේශන තෘෂ්ණාව නිසා ඒ කෙනා තව කෙනෙක් ඉක්මවලා යනවා. පරියේ සුෂ්ණාව සාර්ථක වෙන පැත්ත හරියමක් විදිහට සලකනවා. ඉතින් ඒ නිසා ඇදිලා යන ගතියක් තියෙනවා. නිකන් ඇබ්බැහිය කියන වචනේ තියෙන්නේ අපි. අනිත් වගේ ඇබ්බැහියක් තියෙනවා මේ පරිේශන තෘෂ්ණාවට. හැබැයි ඉතින් අහිංසක වැඩක්. මොකද මුළු ලෝකෙම පරිේශන කරන වෙලාවේ අර සිල්වතා සමාධිගත වෙච්ච කෙනා ප්‍රඥාගත වෙච්ච කෙනා ඉතින් මේ හොයාගෙන යනකොට ඒ කෙනාටත් මේ පරිේශන තෘෂ්ණාව තියෙනවා. ඒ නිසා තමයි මේ සීලයක් රකින්න සමාධියක් රකින්න ප්‍රඥාව රකින්න එළඹෙන්නේ පෙළඹෙන්නේ. නමුත් මේ පරිේශන සුෂ්ණාව තණ්හා මූලක වෙච්ච ගමන් ඒ ලොකු සංසින්න කාලේ කියනවා බෞද්ධ භික්ෂුවක් ඕන ශිල්පයක් පටන් ගත්තොත් ලෞකික දැනුම තියෙනවා ලෞකික ශිල්ප ගිහියෙකුට වැඩිය හදිනවා. අත තිබ්බොත් ඕනම විශේෂක හැබැයි මහානකම ඇර මහානකම විතරක් හරියන්නේ ඒ නිසා භික්ෂුවකට ඕනම වෙලාවක ගිහියෙකුට අභියෝගයක් දෙන්න පුළුවන්. ඉස්සෙල්ලම මට්ටමකින් යන්න පුළුවන්. මොකද විවේකීව ඉන්න නිසා යමක් කෙරුවොත් හරියටම සාර්ථක වෙනවා. මේ මහානකම ඇර. සීල සමාධි ප්‍රඥා ඇර. ඉතින් ඒක නිසා මේ සාර්ථකත්වය සාසනයට ලාභයක්ද ඒ මහානට ලාභයක්ද කියන එක තමයි අනිකයට නම් පේනවා. යන ගමන ඒ කෙනාට පේන්නේ ඒ අර තෘෂ්ණාවේ තියෙන වන් වන් මන්මත් කරන ගතිය වල්මත් කරන ගතිය නිසා මගේ තියෙන විශේෂ හැකියාවක් කියලා පරිශෙන්ද ඇදලා යනවා. ඉතින් මේ පරිශන තෘෂ්ණාව පළවෙනි මාර සේනාව කාමයේ කියලා කියනවනම් හතරවෙනි මාර සේනාව පරිශන තෘෂ්ණාව. ඒ පරිශන නැති කෙනෙක් නැහැ. ඉතින් ඒක නිසා තේරුම් අරගන්න ඕනේ ඒකේ ආර්ය පරිශන දිහාවට යනවනම් එකක්. ඒකත් පරිශනක් තමයි. නමුත් මෙතන තියෙන ඒසනාව ඒ පරිශනය යන්නේ කාමමූලික එහෙම නැත්නම් කාමයේ පැත්තට නම් ඒ කෙනාට සාමාන්‍යයෙන් ආර්ය පරිශයෙන්ට වැඩිය මේක සාර්ථක වෙන්න ඉඩ තියෙනවා. හරිම ඕජාසහිතයි. ඇදලා යනවා. ඉතින් ඒක නිසායි අර ඊයේ මම මතක් කළේ සර්වඥාන් සඳහන් කර තිනවා කිං කෛරා උදපානේන ආපාතේ සබ්බතාසියු. තණ්හායේ මූලතෝ චෙත්වා කිස්ස පරිේෂණං චරි. ආනන්දහමඳුර ගිහිල්ලා හැමතැනම වතුර හොයනවා. ඉතින් ඔක්කොම ජරා වෙලා. පස්සේ තුන්වෙනි සැරේ හැමතැනම වතුර ලැබිච්චාම බොහොම ආසාවෙන් වතුර පාත්‍රයක් ගිහලා බුදුජානනාංශයට ගෙනත් දෙනකොට බුදුජානනාංශය මේ මේ ගාථා කියනවා. කිං කෛරා උදපානේ මේ වතුරින් ඇති වැඩේ මොකද්ද? හැමදාම වතුරේ ඉන්න මිනිහට. තණ්හාව මුලින්ම සින්න කෙනාට මොන පරිේශනද? මේ ආනන්ද බුදුජානනාංශිකේ උමනාටම ගිය ආනන්ද හාමුදුරන්ට ආනන්ද හාමුදුරුවෝ මේ අදිෂ්ඨානයක් කරලා හරි ගිහිල්ලා වතුර ටිකක් ਸਰවඥාන්සේට පූජා කරන වෙලාවේ ਸਰවඥාන්සේ කියනවා. මේ තෘෂ්ණාව තාම තියෙනවා. ඒක නිසා අපට ලොකු දෙයක් මේ අදිෂ්ඨාන ශක්තිය වතුටියක් ලැබුණයි කියලා කියන්නේ. නමුත් තණ්හාවේ මූලතෝ චෙත්තා. තණ්හා මුලින්ම කපල දාපු මට ඕකේ විශේෂ දෙයක් නැහැ කියලා. ඒක හරි අමාරුයි තේරුම් අරගන්න. මෙන්න මේ පරිේශන තෘෂ්ණාව භයානක වෙන්නේ ඒකට ලාභ ලැබෙන වෙලාව. එහෙම නැත්නම් ඒක සාර්ථක වෙනකොට. ඒක එතකොට දෙවෙනි ලෙස ආයමේ දෙවෙනි පියවර පෙන්නනවා පරිේශනයේ ප්‍රත්‍ය කරගෙන ඒක නට ලාභ ලැබෙනවා. එතකොට එයා හිතන්නේ මේ මගේම ප්‍රයත්න නිසා මට ලැබිච්ච දෙයක් කියලා. ඊට පස්සේ ඒක එයා අසත්පුරුෂෙක් නම් ඒක දිගටම එයාගේ චරිත ඝාතනයේට විනාශයට හේතු වෙනවා. ඉතින් ඒක නිසා සංයුත්ත නිකායේ තියෙනවා ලාභ සත්කාර සංයුත්තේ කියලා එකක්. ඒකේ බුද්ධ ජානනාංශය පෙන්නනවා භික්ෂුවක් අමාරු වෙටන හැටි. පරිේශණය කරනවා පරිේශණ නිසා යාට යම් යම් ලාභ සත්කාර සම්මාන සිලෝක ලැබෙනවා. ඒ ශාලාව සත්කාර සම්මාන සිලෝක වෙච්චාම එයා කොච්චරක් අරණ්‍යගත ජීවිතයට අකමැති වෙනවද? ශූන්‍යාකාරයට අකමැති වෙනවද? විවේකයට අකමැති වෙනවද? එහෙම නැත්නම් හුදකලාවට අකමැති වෙනවද? එයා ඊට පස්සේ අර ලාභේ නිසා ලැබෙන පරිේශන ලැබෙන ලාභ නිසා ජනයා දිහාට තමයි ඇදලා යන්නේ. රාජධානිය දිහාට තමයි ඇදලා යන්නේ. ආයෙම නැත්නම් අගනගර දිහාට ඇදලා යන්නේ. එතකොට එයා පස්ස දාන්නේ සර්වචන්සි දේශන කරන පස්ස දාන්නේ කැලියට. කැලියට පස්ස දාලා ගමට ඇදෙනවා. ගමෙන් නියම් ගමට ඇදෙනවා. රජ රජ අගනුවරට ඇදෙනවා. ඊට පස්සේ රාජධානි වලට යනවා. ඒ මොකද මේ රාජධානියේ Taman tanan පරිේෂණ කරන්න දාන්න Taman taman ලාභකත් කරන්න බැරි ලබන්න බැරි කට්ටිය ඉන්න අතරතුර මෙයාට ලොකු ජයග්‍රහණයක් ලැබෙනවා. ඒ නිසා ඒ ජයග්‍රහණය කැලිය ගණන් ගන්නෑ. කැලිය මේ රිලවුන්ට අවිල්ල ඔය ලැබෙන පරිේෂණේ කිව්වත් එහෙම නැත්නම් අපිට ලාභ ලැබුණා කිව්වත් ඌන්ට ඒකේ ගාණක් නැහැ. ගස්කොලන් වලටත් ගාණක්. ඒ ගාණන් ගැනීම තියෙන්නේ ගිහිව අතර. ඉතින් ඒ නිසා අර භික්ෂුවට තියෙන අර හුදකලාව අර කියන අරණ්‍යයට කැමති ගතිය, රුක්ෂ මූලට කැමති ගතිය, ශූන්‍යගාට කැමති ගතිය නැති වෙනවා. ඒක නිසා රමණීයානි වනපන්තානි නතේ කාම ගවේෂිනෝ කාම තෘෂ්ණාවෙන් පරිේෂණ කරන කෙනාට කැලේ ආස නැහැ. ඒක බයලෝන සුළුයි. ඒ වෙනුවට මේ පැත්තට ඇදලා යනවා. ඉතින් මේ නිසා මම අර මතක් කරා වගේ සරුවත් යනාංශයේ මේ ආසවට්ටානීය ධර්ම වශයෙන් එහෙම නැත්නම් ඒක තන පල් වෙන ධර්ම වශයෙන් Tamange අභිවෘද්ධිය නැසන ධර්ම වශයෙන් පෙන්ලා දීලා තිනවා හතරෙන් එකක් ලැබෙන ලාභ සත්කාර. ලාභ සත්කාර ලැබෙන්න ලැබෙන්න ලැබෙන්න යා මාර පාශයකට වැටෙන්න පටන් අරගන්නවා. ඉතින් මේ ලාභ සත්කාර සංයුක්ත සීල මේ ලාභසත්කාර සංයුත්තේ ඒක විවිධ පැති වලින් පෙන්ලා දීලා තියෙනවා. ඒක අපේ හිටපු කේමනන්ද ස්වාමීන් වහන්සේ වෙනම පොතක් ලිව්වා ලාභසත්කාර සම්මාන සිලෝක කියලා. ඒ ඒ ස්වාමීන් වහන්සේලා මුල ඉඳලම ඒක දැනගෙන හිටියා. දැනගෙන ඉඳලා ශිෂ්‍යානුශේෂ પરම්පරාවට කියලා දුන්නා යම් තැනක ලාභසත්කාර ලැබුණා නම් ඒක විනාශේ. ඒ නිසා ලාභ සත්කාර මේ පරිශ්‍රණයකට ලැබෙන ආනිසංශයක් වශයෙන් ලැබෙනවා නම් ඒ යෝගාවචරය තමන්ගේ අල්පේච්ඡ භාවය ගැන එහෙම නැත්නම් නිහතමානී භාවය ගැන එහෙම නැත්නම් අහිංසක භාවය ගැන පුළුවන් තරම් පරිසම් වෙන්න ඕන. පරිසම් නොවුනොත් ඒ අහිංසක ගතිය නැති වෙලා නිහතමානිකම නැති වෙලා අර ලාභ සත්කාර දිහාට ඇදලා යනවා. ඉතින් අර ලොකු ආම්දු කෙනෙක් කාර්කේ යන ගම දායකයට කියනවලු මම ওই කිසිම දායකයෙක්ගේ හඳා පැවතිලා නැහැ. මේ කට්ටිය තමයි මගේ දායකයෝ කියලා පොල්ලත් තියෙන පොල් ගස් ටික වෙන්න වෙන්න යනවා. මේ කට්ටිය මට වත්තෙන් ආදායම දෙනවා මං කාටවත් යටත් නැහැ. මම මේ පොල්ලේ පොල්ලත් පොල්ලත් එල්ල වෙන සල්ලි වලින් තමයි ජීවත් වෙන්නේ. ඒතර කැමති නැහැ කවුරුත් කියන දෙයක් අහන්න. කවුරු කැමති වෙන්නේ නැහැ නිහතමානී වෙන්න. කැමති වෙන්නේ අහිංසක වෙන්න. තමන් අර ස්ථිර ආදායම් මාර්ගයක් ලාභ සත්කාර වැඩි ලැබෙනවා. ඉතින් ඒකට දීලා තියෙන උපමාව කේමනන්ද සාංශේ ඒ පොත කියවන වෙලාවේ මේ <clears throat> උපමාව කියවනකොට සමහර විවේචනය කරා බලනකොට ඒක මේ සරුවච්චන් වහන්සේ දීපු උපමාවක් අසුචියේ ජීවත් වෙන අසුචි පණුවේ Tamanට ලොකු අසුචි කැලක් හම්බුනායි කියලා අනික් අසුචි පණුවන්ට අඬහැර පානවලු. මට අද ලොකු කැලක් හම්බුනා උඹලට හම්බුනානේ ඒ ඕම් බලාපන් කියලා අර අසුචි කැල කරේ තියාගෙන පීනනවලු ඉස්සරහට අනික් අය ඉක්මවලා. ගොඩ ඉන්න කෙනාට තමයි තේරෙන්නේ මේ කමේ උඩ පනින්නේ අසුචි කැලකට කියලා. අන්න වගේ අද මේ වෙනකොට සංඝ සමාජය ගත්තොත් එහෙම නැත්නම් ගිහිගේ අතහැරපු සමාජය ගත්තොත් ඒ හැම කිනාටම ලාභ සත්කාර වැඩි වෙන යුගයක්. මේ එක ආගමක එක නිකායක නෙවෙයි. කාටත් වැඩි වෙලා තියෙන්නේ. ඉතින් වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න ඒ කෙනා ඒ නිසාම නාස්තියටපත් වෙන හැටි බලන්න පරිශන කරන්න ඕනේ නැහැ. බුදුසසුන සඳහන් කරන්නේ සක්කාරෝ කා පුරිසා හන්ති අසත්පුරුෂයාට සත්කාර කරන්න කරන්න ඌ ඉදිබිලා නැහිනවා. තච්චසාරංව තම්ඵලං. මේ උණ වාගේ පිට පොත්තේ හරේ තියෙන ගස් තියෙනවා පොතු හරගස් කියලා જાතියක් තියෙනවා. මැද බම්බුව තියෙන නම්බුවට කැමති බම්බුව ඔය අඩහර පාගෙන ඉන්න කෙනාගේ ගහේ මල පිච්චාම ගහම විනාශ වෙනවා. කිතුල් ගහෙත් ගහ මුදුන් මල පිපුණාට පස්සේ ඒ ගහ ඉවරයි. උණ ගහෙත් මල් පිච්චාම ඒක ඉවරයි. බටගහිත් මල් පිපිච්චාම ඉවරයි. ඒවට බුදුරජාන්සේ දෙන උපමාව තමයි පිට පොත්තේ හරේ තියෙන. වගේ මල් පිපිච්ච දවසේ විනා ගහේ විනාශය සිද්ධ වෙනවා. ඒක නිසා අසත්පුරුෂයාට එහෙම නැත්නම් මේ විවේකයේ හොයන්නේ නැති, උදකලාව හොයන්නේ නැති, නිර්ආමස ප්‍රීතිය හොයන්නේ නැති කෙනාට අර ලැබෙන සත්කාරයම එයාගේ නාස්ති පිණිස හිටිනවා. නමුත් ඒ කෙනාට එතෙන් ගිහිල්ලා වැටෙනකම් ඒක පේන්නේ නැහැ. පෙනුනට පස්සේ කරන්න දෙයක්වත් නැහැ. ඒ ලාභ සත්කාර දිගේ ඇදිලා ගිහිල්ලා වැටුණාට පස්සේ කරන්න දෙයක්වත් නැහැ. ඉතින් ඒක නිසා ලැබෙන ලාභ සත්කාර අතහැරීම. එහෙම නැත්නම් ඒක උදිකලාවට වෙච්ච අසුබයක් විදියට උදිකලාවට වෙච්ච බාධාවක් විදියට සලකනද මෙයා කොච්චර පාරමිතා පෙරලා තියෙනවද? උණ ගහේ මල් පිපුණොත් උණ ගහේ විනාශේ. බට ගහේ මල් පිපුණොත් බට ගහේ විනාශේ. තාල වර්ගයේ ගස් කියලා කියන්නේ පොතුහර ගස්. පොතුහර ගහක ඕන තැනක මලක් පිපුණයි කියලා කියන්නේ අනික් තැන් ගොන්නම් මල පිපුණා කියන්නේ පූදිනවා කියන එක. මේකේ මල පිපුණා කියලා කියන්නේ ගහේ විනාශය. ඒක නොදැන අද අද වෙනකොට මේක උඟාක් අදාළයි. ඒ මොකද හැම ආගමකම වගේ ලොකු දියුණුවක් ඇති වෙලා තියෙනවා. හැම තැනම වගේ පහසුකම් ටික තියෙනවා. ඒ නිසා උඟ දෙනෙක් ඒව අතර තියෙන දක්ෂකම මනින්නේ ඒ ඒ කෙනාට ලැබෙන ලාභ සත්කාර අනුව. ගිහියොත් ඒ දේ කරනවා, පැවිද්දොත් ඒ දේ කරනවා. එතකොට ඒත් එක ලැබෙන ලැබෙන ලබ සත්කාර නිසා උදකලාව නැති වෙන හැටි. එහෙම නැත්නම් හිතේ විවේකී නැති වෙන හැටි. එහෙම නැත්නම් අරණ්‍ය සීනාසන එපා වෙන හැටි. නගරයට ඇදෙන හැටි දැක්කොත් මම හිතනවා අපි ඉපදිච්ච යුගයේ ඒ කියන්නේ බුද්ධ ජයන්තිට ඉපදිච්ච කෙනෙක් ඉන්නවා නම් විශාල වෙනසක් දකින යුගයක්. ඒක නිසා මේ 70 දශකයට කලින් ඉපදිච්ච ඇත්තෝ අද කටුකේක තියන් තරම් වටිනවයි කියලා තියෙනවා. ඒගොල්ලෝ දකින වෙනස ජීවිතේ. මේ පැවිද්ද වෙනස. මේක සංකර වෙන හැටි. මේක ලබ්ධ සත්කාට ඇදෙන හැටි බැලුවොත් එහෙම ඊට පස්සේ නායට නම් උත්තරයක්ම නැහැ. එයයි දකින්නේ මෙච්චරම නේගොල්ලන්ට දැකලා නැහැ ආදර්ශවත් මහානකම. ආදර්ශවත් මේ ලාභ සත්කාරයේ තියෙන ආදීනව දැකීමක් පේන්නේ නැහැ. ඒක අභාව ප්‍රාප්ත වෙලා. නමුත් ඊට කලින් ඉපදිච්ච කෙනෙකුට නම් පේනවා මුන්න තරම් නිහතමානීව ගත කරන සංඝයා ඉන්නවද? ওই ලාභ සත්කාරට යන්නේ නැතුව අද කාලෙම හිටියොත් එහෙම නිකන් සුනාමියට අහු වුණා වගේ ගසාගෙන යනවා. ඒ නිසා පුළුවන් ද කෙනෙකුට මේ උණ ගහක මල් පිපුණා වගේ තමන්ට ලාභ සත්කාර හම්බුණා නම් තමන්ගේ උදකලාව ඉවරයි. එහෙම නැත්නම් තපස ඉවරයි. එහෙම නැත්නම් අරණේ ජීවිතය ඉවරයි. ඊට පස්සේ ඇදලා යනවා එළියට. ඉතින් ඒක කියලා තියෙද්දි ඒක කියලා තියෙද්දි ආරසා වෙනවා කියන එක. කවදාකවත් ගුරුවරයා ගෝලයාට කිව්වොත් ගෝලයා ගුරුවරයා ඊර්ෂ්‍යාවෙන් කියනවා කියලා තමයි හිතන්නේ. එයාට කරගන්න බැරි වුණා. ඒ නිසා මම දියුණු වෙනවට කැමති නැහැ කියලා. ඒ නිසා මේ ආමිෂයේ දියුණුව නිර්ආමිෂ සුඛයට තියෙන ප්‍රධානම බාධා. ඒ නිසා අපි සුඛය හොයන්න ඕනේ. ඒ සුඛේ නිර්ආමිෂ වෙනවනම් ඒක තියෙනවා ආර්ය පරිශන ගතිය. ඒක ආමිෂේ වෙනවනම් කෙනෙකුටවත් ගොඩ ගන්න බෑ. ඒක සරුවචනාංශයේ උදාහරණයක් වශයෙන් දෙන්නේ මල් බිලිබාන මිනිස්සෙක් ඇමක් බිලියක් වතුරට දාපු ගමන් දුවගෙන ගිහලා කන මාළුවාට මොකද වෙන්නේ කියලා. මොහොතකින් කොක්කේ. උඩට ආවට පස්සේ මාළුවාට මාළු අයිතිවාසිකම් පිළිබඳ නඩු දාන්න හම්බෙන්නේ නැහැ. මානව අයිතිවාසිකම් පිළිබඳ නඩු දාන්න හම්බෙන්නේ නැහැ. වතුරෙන් උඩට ආවට පස්සේ ගැහිලා නැහින්නයි සිද්ධ වෙන්නේ. ඒ නිසා කල්ැතුම කියන්න පුළුවන් ওই වැටෙන එකට වහාම ගිහිල්ලා කඩාගෙන කණ්ඩ යන්න එපා. කොක්ක වැදුනොත් මේ මාළුවාන මනුස්සයන් කිසිම අනුකම්පාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒක දැනගෙන යන්නේක භාවනා ජීවිතී අවස්ථා කීපක මේ උපක්ලේශ ස්වරූපෙන් පෙන්ලා දීලා තියෙනවා. එහෙම නැත්නම් සත්පුරුෂ සංචේවනයේ ස්වරූපෙන් පෙන්ලා දීලා තියෙනවා. එහෙම නැත්නම් නිහතමානීකම අල්පේච්ඡ භාවය තුළින් පෙන්ලා දීලා තියෙනවා. අද ඒව එච්චර ජනප්‍රිය නැහැ. ඒව නිකන් බය ආදු ධර්ම. එහෙම නැත්නම් මේ මොඩර්න් වෙන්න කට්ටියත් එක්ක ඉන්න ඒව හරි බාධායි වගේ පේනවා. ඉතින් ඒක නිසා ඒ ගිහිල්ලා වැටුනොත් අමාරුවේ ගොඩ ගන්න කෙනෙක් නෑ. ඒ නිසා භාවනා කරනකොට යම් කිසි කෙනෙකුට අපිට මොන නොරකපු සීලයක් හොඳට පේ වෙලා සැදිලා පැහැදිලා සීල් රැකලාගෙන යනවනම් ඒ කෙනාට ඒ කාන්තේම එන අඩුපාඩුවක් තමයි සිල් නොරකින අය පිළිබඳ ද්වේෂයක් පහළ වෙනවා. සිල් රකින්න කෙනාට සිල් නොරකින්න අය පිළිබඳ ද්වේෂයක් පහළ වෙනවා. ඒකල හිතනවා මේ සිල් කෙනාම සලකන්න ඕනේ මට. මොකද මම සිල් රකින්නයි කිය. ඉතින් ඒ නිසා දාන දෙන්න එන එකනට නිතරම හීනූලෙන් දුසිල්වතෙක්ගේ දොස් කියනවා. දායකයෙකුට හරීම කැමති. දායකයාගේ මාළුවට උම්මලකට දැම්මා වගේ තමයි තව හාමුදුර කෙනෙක්ගේ දොස් කියන්න පුළුවන්. ඒ නිසා ලොකු සංසිඳන කාලේ කියනවා ඉක්මනට ජනප්‍රිය වෙන්න ඕනේ නම් ප්‍රසිද්ධ හාමුදුර කෙනෙකුට ප්‍රසිද්ධියේ බණින්නේ කිව්වා ටක් ගන්නකොට හේට වෙනකොට ජනප්‍රිය වෙන්න පුළුවන්. ඒකට ප්‍රධාන පාර්ශව කරුවා ගියා. ඊය හරීම කැමති මම සිල්වත්. ඊමන්සය සිල්වත් නැහැ කියලා මෙන්න මේ සංසන්දනය වෙනකොට ඒ නිසා කියලා තියෙනවා මේ ගනුදෙනුවේදී මේ සිල්වන්ත හාමුදුර කෙනෙක් ගාය දායකයට කියනවා නම් අසවල අසවල මෙහෙම සීලයක් නැහැ. අපි ළඟ තමයි සීලය තියෙන්නේ කියලා ඒ දායකයා අපායන්නේ තෘෂ්ණාව නිසා. පැවිද්ද අපාය යන්නේ ද්වේෂය නිසා. සිල් රකින්න කෙනා අපායට යන්නේ ද්වේෂය නිසා. ඒක නිසා පැවිදි වෙන්න ඉස්සරලා අපේ ජීවිතයයි පැවිදි වුණාට පස්සේ ජීවිතේ යම් සීලමය දියුණුවක් තියෙනවනම් සීල වැඩෙන්න වැඩෙන්න පුදුම ද්වේෂකෙන් ජීවත් ඒකම පේනවා පැවිදිවල තියෙන වසම වස කුෂ්ඨ රෝගයක් වගේ. ඒ මොකද දුසිල්ලතුන් දකින් දකින්න කේන්දයන්. ඊට පස්සේ අපි ගත්තොත් සමාධිය හරියයි කියලා. යම් කිසි කෙනෙකුට භාවනා කරලා පළවෙනි ධ්‍යානෙ දෙවෙනි ධ්‍යානෙ හරි ගියොත් දෙසටක් මිසදුට වලින් 49ක්ම ඇති වෙන්නේ සමාධිය තියෙන කෙනා. ධ්‍යාන තියෙන අය තමයි දෘෂ්ටි ප්‍රශ්න ඇති වෙන්නේ. ඊටු 13ම ඉන්නේ ප්‍රඥාවන්තයයි. භාවනා නොකරන අයට දෘෂ්ටි ප්‍රශ්නයක් නැහැ. ඌට තියෙන්නේ මේ තතෙක් මරාගෙන කණේ එකයි, හොරකම් කරන එකයි, පෙට්‍රල් ගණන්ද කියන බාන එකයි, පාන් ගණන්ද කියලා බලන එක විතරයි. ඒක නිසා ඔක්කොම දෘෂ්ටි ප්‍රශ්න තියෙන්නේ සමාධිය හරිය ඇයිද? ඒතර මේ සමාධිය හරියෑම නිසා මම වෙනදට වැඩිය මේ දෙසටක් මිසදුට වලට භාජන වෙන ස්වරූපයක් තියෙනවයි කියලා කාට හරි කිව්වොත් ඒක තේරුම් ගන්න එයා උත්සාහ කරන්නේ නැහැ. එයා හිතන්නේ කොහොම හරි කමන්නේ අනිවාර්යයෙන්ම සමාධිය නැති තත්ත්වයට වඩා ඇති තත්ත්වය හොඳයි. ධ්‍යානයක් නැති තත්ත්වයට වඩා ඇති තත්ත්වය හොඳයි. නමුත් එතෙන් ගියාට පස්සේ මේ වගේ විවෘත වීමක් වෙනවා. මේ මේ මං කියන්නේ මේ නිර්ාමිෂ සුඛයක්. එහෙම නැත්නම් නිර්ාමිෂ ලාභයක් ලැබුණා. මෙහාට දෘෂ්ටි ප්‍රශ්නයක් එන්නේ ඉතින්. ඊට පස්සේ කවුරු කිව්වත් අහන්නේ නැහැ. මොකද ඒගොල්ලෝගේ අධ්‍යාන නැහැනේ. මෙයාලගේ විතරනේ ධ්‍යාන තියෙන්නේ. ඉතින් ධ්‍යාන තියෙන එක නා අnder පාන්න පටන් අර ගන්නවා. මේ මට විතරයි මේක තියෙන්නේ කියලා. ඊට පස්සේ විපස්සනා කරනකොට ඒ දස උපක්ලේශ කියලා අපට උගන්ලා දීලා තියෙනවා. අපි සාමාන්‍යයෙන් භාවනාදී බලාපොරොත්තු වෙනා වූ ඕභාස ඥාන පීති පස්සද්ධිය ආදී භාවනාදී ලැබෙන ආලෝක සංඥාවක් ලැබුණා තෝභාසයක් ඒක නැත්තම් ඥානයක් වෙනදට නැදී හොඳ පැහැදිලිව වෙන ඥානයක් ප්‍රීතියක් පස්සද්ධියක් මේ ඔක්කොම අපි ගණන් ගන්නේ භාවනාමය වශයෙන් ලැබෙන ලාභයක් වශයෙන් මේ හැම එකක්ම උපක්ලේශයක් වෙන්න ඉඩ තියෙනවා මේ හැම එකක්ම භාවනා ගමනට කොක්කක් වෙන්න ඉඩ තියෙනවා ඒ නිසා ලැබෙන හැම වෙලාවෙම දැනගන්න ඕනේ මේ වගේ ඇති ඒකාන්ත සුඛයක් නැහැ. කේවල පරිසුද්ධතාවයක් නැහැ. මේ ලාභයත් එක්කම යටින් යමක් තියෙනවා. මේ යටින් කොක්කක් තියෙනවා. ඒක නිසා ඒක ගුරුවරෙක් එක්ක සාකච්ඡා කරලා සද්ධර්මයත් එක්ක ගලපලා ඒකෙන් ඉදිමෙන්නේ නැති වෙන විදියට ඒකෙන් මාන්නකාර වෙන්නේ නැති වෙන විදියට තේරුම් ගන්න එකල්ලාතුම දැනගෙන තියෙනවා. ඉතින් ඒ නිසා සාර්ථකත්වයේ භවනාදී ලැබෙන සාර්ථකත්වයේ මේ නිවන තෙක් ලැබෙන සාර්ථකත්වයේ තුල මොකද්දෝ වංචනික ධර්ම වගේක් වැඩ කරනවා. මොකද්දෝ ෂට ධර්ම වගේක් වැඩ කරනවා. මොකද්දෝ මායාවී ධර්ම වගේක් වැඩ කරනවා. ඒ නිසා පුළුවන් ද කෙනෙකුට ඒ විදිහට භාවනා ජීවිතය නිසා ලැබෙන ලාභ සත්කාර එහෙම නැත්නම් සීල සමාධි ප්‍රඥාමේ ලැබෙන ඉපයීම් ලැබෙන්න ලැබෙන්න ගිහි කරලකට කිරි වදිනකොට විවිධ වදිනකොට ඒක පහත් වෙනවනේ බීමට කිරි වදින්න වදින්න ගිහි කරල බීමට පහත් වෙනවා උණ ගහකුත් ඉහළට යන්න යන්න ඔළුව පල්ලෙහාට දානවා. අන්න ඒ වගේ නිහතමානීකම ඇති කරගන්න අමාරුම දේ. විශේෂයෙන්ම සීලය හරියනකොට සමාධිය හරියනකොට ප්‍රඥාව හරියනකොට පුදුමාකාර ඔලොමල ගතියක් එනවා. මේ නිසා රාහුල පුංචි හාමුදුරන්ට බුදුජානක සිද්ධික උපදේශය තමයි හැමදාම වැලිමලුව අතු ගාලා වැලි දෝතක් අරගෙන උඩ දාලා ප්‍රාර්ථනා කරන්න කියලා අනේ මට මගේ දවසේ මෙච්චරක් උපදෙස් මට ලැබේවා එහෙම නැත්නම් මම ශාක්‍ය කුලයෙන් පැවිදි වුණේ බුදුහාමර මගේ තාත්තා. සාරිපුත්තු සාංශ මගේ උපාධ්‍යයන් වහන්සේ. නිසා කවුරුත් මට බණ කියන්න දෙන්න එපා කියලා ඒ රාහුල පුංචාමරන්ට අනන්තව ඒ ලැබිච්ච ජම්මලාභේ නිසා මාන්නකාරකමක් ඉදිරි තිබුණා. ඒ නිසා හැදුවේ බුදු වුණත් බුදු පියා ඒ දරුවා හැදුවේ ඉතාමත්ම නිහතමානී කරන්නේ. ඉතින් අද තියෙන අධ්‍යාපන ක්‍රමයේ සහ මේ තරංකාරී ජීවිතයේදී ඒක ගුණයක් විදිහට පේන්නේ ඒක පේන්නේ නුගුණයක් විදිහට. යම් කිසි කෙනෙක් සියලු ගුණ වඩලා ඒක වසං කරගෙන ජීවත් වෙන්න උත්සාහ කරොත් දැන් සමාජශීලී නැති කෙනෙක් වෙයි නිකන් ගොරකෙක් වගේ. ගමෙන් ආපු බයියෙක් වගේ පේන්නේ. ඉතින් අර තියෙන දේ මම බාහන දඟන ගතිය, කියා බාහන දඟන ගතිය, අඟ උස්සන්න දඟන ගතිය අඬ හැරේ. අන්තිම වෙනකොට අඬ හැරේ විතරයි ඊයක් නැහැ. අඬ හැරේ විතරයි. මොකද මේ සාසනේ ඕක නෙවෙයි කයක සංගහන තියෙන්නේ. ඕකත් මදි. ඔయిత වැඩිය ලැබුවත් ඒක ಗುಣ වසංගන ජීවත් වෙන එක. ඒ නිසා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා ස්වාමීන් වහන්සේ මම පින්නපාතේ යනකොට මම පින්නපාත යන්නේ වසලයේ මිනිඔලු කට්ටකට පින්නපාතේ කරන්න වාගේ. වසල දරුවේ මිනිඔලු කට්ටක් අරගෙන ඒකට පින්නපාතේ කරන්න වගේ මං යන්නේ. මම සෙනගට යන්නේ අං කැඩිච්ච ගොණෙක් වගේ. අංකඩිච්ච ගුණාගේ කැඩිච්ච තැන තුවාලෙන් කෙලින්ම මොළයට විස බීජ යනවා. ඒ නිසා රිදෙනවා කිව්වහම ඌ කාටවත් අනින්න තියා උට හැප්පුණත් අමාරුයි. ඒ තරම්ම ගුණ කඳක් සාරිපුත්‍ර ස්වාමීන් ගාව තිබුණා. ඒක කාටවත් කේන්ති ගන්නෙත් නෑ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ. හැම වෙලාවෙම මම මේ මහා පොළොව වගේ ස්වාමීන් වහන්සේ ජීවත් වෙන්නේ මේකට කට්ටිය අසුචි හෙලනවා. මේකට මූත්‍රා හෙලනවා. මේකට කෙල ගහනවා. මේක නිදාන යට කරනවා. මොන්නම දෙයකින්වත් මහ පොළොට නම්බුවක් නැහැ. මහ පොළොවේ නිදාන වැළලුවත් අසුචි දැම්මත් මූත්‍රා දැම්මත් කියලා දැම්මත් සෙම් සොතු සැරව දැම්මත් මොනම ගයක්වත් මම කරන්නේ නැහැ. මම එහෙමයි මේ ලෝකේ ජීවත් වෙන්නේ. මේ වතුරින් මලකුණු හොදනවා. ඒ වගේම පිවිතුරු ජලයට පිරිත් පැන් වලටත් ගන්නවා. වතුරට කිසිම කෙලසීමක් හෝ වතුරට කිසිම නම්බුවක් නැහැ. හඳුන් දැම්මයි කියලා ඒකට හෝ අසුචි දැම්මයි කියලා. වතුර කෙලසෙන්නේ නැහැ. වතුරට නම්බුවකුත් නැහැ. ඒ වගේම ගින්නට දර දැම්මද, මිනිකුණක් දැම්මද, ගිතෙල් දැම්මද, මොනවද දැම්මද කියලා ගින්න කවදාවත් ඒ ගින්නට ආධාර වෙන්නා වූ ඉන්ධනයත් එක්ක හඳුනා ගැනීමක් කරන්නේ වාතයත් එච්චරයි. වාතයේ අසුචි ගඳ ගෙනෙච්චත්, මල් සුවඳ ගෙනෙච්චත්, සුවඳ තවරලා මොනගුණ ගෙනෙච්චත් වාතයේ කෙලසෙන්නේ නැහැ. ආන්නේ වගේ හතර මහා ධාතුන්ගේ ගුණ පෙන්ලා මතක් කරනවා. භික්ෂුවක් වශයෙන් වැඩ කරනකොට උප්පරීම ಗುಣ වඩන්න ඕන. අරහෙ කියලා නමේ ඉන්නේ සුදුස වෙන්නේ සියලු ಗುಣ වඩන්න ඕන. මනලා කවදාකවත් ඒක මේ මගේ බුද්ධිලික ලාභයක් නැත්නම් අනික් අයට නැතුව මට විතරක් හම්බුනේ කියන කාරණාවට ගියොත් ඒකට එන ගතිය කියන්නේ ප්‍රගල්භ ගතිය සහ ඔලමුල ගතිය කියලා. පගබ්බ කියන වචනේ පාවිච්චි කරනවා. මේක තියෙන කෙනාට කවදාකවත් භවනාට හරියන්නේ නැහැ. ඉඳගත්තු ගමන් ওই ඌවට එන ප්‍රශ්න මතුවෙනවා. ඒ වගේම හරියන හරියනකොට උණ ගහක මල් පිපුණා වගේ හිටිනවා. සාසනික කිසිම ආඩම්බරයක් ඉන්නේ නැහැ. ඒ නිසා භාවනා කරන කෙනා සාමාන්‍ය කිනාට වඩා ගිහි වේවා පැවිදි වේවා මතක තියාගන්න ඕනේ අපිට භාවනා කරන්න ගියම හරියට ප්‍රතිඵල ලැබෙනවා. එහෙම නැත්නම් අපේ බලාපොරොත්තු ඉෂ්ට වෙනවා. අන්නේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්න ඉෂ්ට වෙන්න නිහතමානී වෙන්න නම් අපි දැනගන්න ඕනේ තෘෂ්ණාංශ පරිේශන සිද්ධ වෙනවා. පරිේශංසා ලාභ සිද්ධ වෙනවා ලාභ හම්බ වෙච්ච ගමන් අං ආපු ගොම් පස්සෙක් වාගේ ඉතින් අඟ පෙන්වන්න උත්සාහ කරනවා ඉස්සලාපු කන රෙඩිය පස්සේ ආපු අඟ උත්සාහ කරනවා ඒ නිසා අපි දැනගන්න ඕනේ මාර්ය අපිට කරදර කරලා වට්ටන්න හදලා බැරි තැන කරන්නේ ලාභ සත්කාර දෙන එක. ඒකට අහු වෙන්නේ නැති කෙනෙක් නෑ. ලාභ සත්කාරට අහු වෙන්නේ නැති කෙනෙක් නෑ. ඒක නිසා අපි මේ ජනප්‍රිය සංඝයා දිහා බැලුවොත් එහෙම නැත්නම් ජනප්‍රිය ආගමික නායකයෝ දිහා බැලුවොත් ජනප්‍රිය දේශපාලන නායකයෝ දිහා බැලුවොත් අපිට පේන්නේ ඒගොල්ලන් පුදුමාකාර කුටි කුටි ලාභ සත්කාර ලැබෙනවා කියන්නේ. ඉතින් අපිටත් හිතනවා අනේ අපටත් එහෙම වාසනාවක් තියෙනවා හොඳයි කියලා. නමුත් මේ මිනිස්සු විඳවන දුකයි ඇදගෙන වැටෙන වැටිලා දිහා බලනකොට ඒ ලැබෙන සත්කාර ප්‍රදේශයට ඇදගෙන වැටීමක් වෙනවා. ඒ වෙනුවට භික්ෂුවක් නැත්නම් අපි බණ භාවනා කරන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කවුරු හෝ මේක නෙවෙයි ශාසනේ වටිනාකම. ලැබෙන ලාභ සත්කාර අතහැරීමෙන් එහෙම නැත්නම් ඒක Tamanට මේ කොක්කක් වෙන බව දැනගෙන අතහැරීමේ ක්‍රමය ලේසි නෑ. ඒක එක තැනකදී ලස්සන්ට ප්‍රකාශ කරනවා රට්ටපාල ස්වාමීන් වහන්සේ. රට්ටපාල ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ හදිසියේ සවැත් නුවරට ගියාට පස්සේ බුදුබණක් ඇහිලා යාට තේරෙනවා මට නිකලල් නිර්මල ධර්මයේ රකින්න නම් ධර්මයේ වඩන්න නම් මම පැවිදි වෙන්න ඕනේ කියන. මේක බණකින්. තීල බුදුසසුනට කියලා කියනවා සාංශ මට තේරෙනවා නම් බණ මට පැවිදි වෙන්න බා පැවිදි කරන්න. බුදුන්සේ සඳහන් කරනවා එහෙම පැවිදි කරන්න බෑ. දෙමාපියන්ගේ අවසර අවශ්‍යයි කියලා. ඉතින් ඔයා කෙලින්ම ගිහිල්ලා අම්මට අප්පච්චිටයි කියනවා මට පැවිදි වෙන්න ඕනේ. මට අවසර දෙන්න. ඒකට අම්මයි තාත්තයි කියනවා ඔබ මැරුණත් පුතේ අපි අයින් වෙන්නේ හිතාම දුකෙන්. මේ ජීවත් වෙද්දී ඔබෙන් කොහොම අයින් වෙන්නේ? ඒක වෙන්නේ නැහැ. ඔබ විතරමයි ඉන්නේ එකම පුතා ආත්මතු પરම්පරාවෙන් ආපු දායාදයට සාවෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ දැන් බුදුහාමුදුරු කියන අවසරය අවශ්‍යයි කියලා. අම්මයි තාත්තයි කියන බෑ කියලා. මම දෙවෙනි සැරේ ගිහිල්ලා කියනවා. අවසරයි ස්වාමී අම්මි තාත්තේ ඔය කට්ටිය බෑ කිව්වා. ඒකට මම මේ මගේ අවශ්‍යතාවය මම මේ කියන්නේ. ඔයගොල්ලන්ගේ අවසරය මට අවශ්‍යයි. මට පැවිදි වෙන්න දෙන්න. ඉතින් අම්මයි තාත්තයි අරකම නැවසරයක් කියනවා. මරණයේදීත් පුතේ උඹ වගේ කෙනෙක්ගෙන් අපි වෙන් වෙන්නේ ඉතාලම කනගාටුවෙන් ජීවත් වෙද්දී කොහොමනම් වෙන් වෙන්නද කියලා. නොතේරෙනව නෙවෙයි. කර්ම නේදලා තුන්වෙනි සැරේ තාම දැඩි අධිෂ්ඨානයෙන් ගිහිල්ලා කියනවා අම්මේ තාත්තේ මං සැරයක් කිව්වා. බෑ කිව්වා. දෙසරයක් කිව්වා. බෑ කිව්වා. මං තුන්වෙනි සැරේටත් ඉල්ලනවා. මේ සංකලිකිතයක් බඳු මේ Brahmacharya රකින්න නම් මට ගිහිගේ අතාරින්න. මට අවසර දෙන්නේ කියලා. ඊට පස්සේ කියනවා මම සැරයක් කිව්වා දෙසරයක් කිව්වා මේක කරන්න බෑ. ඒතකොට එතනම ආස්තරයක් නැති පොළොවේ වැටිලා කියනවා එක්ක පැවිද්ද නැත්තම් මරණයි කියලා. ඉතින් අම්මලා තාත්තලා හිතනවා එක වේලක් දි වේලක් නොකනකොට මේක නැගිටලා බක්කයි කියලා. හ්ම් දවසයි දෙකයි තුනයි කන්නේම නැහැ. දන්න හාලෙන් කතා කරලා කිව්වා අහන්නේ නැහැ. ඊපස්සේ යාළුවෝ ගෙනලා කතා කරලා කිව්වා අහන්නේ නැහැ. ඊපස්සේ යාළුවෝ ගිහිල්ලා කිව්වා මටයි තාත්තටයි මේ මනුස්සයා මෙතෙන් දැන් නැහිනවා. අපි මුව පැවිදි කරලා පස්සේ සිවුරු ආරවුම් කියලා. උගදෙනෙක් ඔය ගෙදර අම්මන්ඩි ස්වාම්පුරුෂයාට අවසර දෙන්නේ ඔහොම තමයි. ඔබ ගියාට මොකද දෙසරයක් ගිහලා අඟර දඟර පානකොට ඔන්න අනිකාම සිවුරටලා ගෙදර එනවා. දැන් වෙන්නේත් ඒක තමයි. ඒ ලොකු සංසින්න කාලේ කියනවා මේ ඒ අම්මණ්ඩි කෙනෙකුට කිව්වලු මේ මිනිසයා ගිහිල්ලා අනේ අම්මණ්ඩි මේක හරියන්නේ නැහැ මට පැවිදෙන්න ඕනේ කියලා. මේ අම්මණ්ඩි දන්නවලු මේ යකාට මොනම දෙයක්වත් කරන්න බෑ. ඊයාට පස්සේ මල වාතයක් වෙනවා. ඊවස් කලේ පායියෝ පැවිදෙන්න එපා. ඉතින් මේ අම්ම දෙසරක් තුන්දරක් කියලා පැවිදි අපතට අරන් ගියා. ඇවිසර ගියාට මොකද මේ මනස හැමදාම පින්න පාතේ වඩින්නේ අර අම්මණ්ඩිගේ ගෙදෙට්ටලු. ඉතින් මේ අම්මණ්ඩි දැනගත්තලු මේක ගියාට මේ පැත්ත හැරිලා තමයි වැටෙන්නේ අර ගෙම්බට පයින් ගහපන් ගෙම්බ හැරෙන ගේ පැත්ත බලාගන්නේ. ඒ වගේ. ඉතින් ටික දවස් දවසක් ගියාට පස්සේ මේ මනස එන වෙලාවම බලලා ගේ වටේට හොඳට අතු ගාලා හුණු ගාලා ගොබ මැටි ගන්නවලු. මෙයා එන බව ගණන් ගත්තේ නැතිලු. මේ පින්න පාතේ නේ හාමුදුරුවෝ ගණන් ගත්තේ නැතිලු. ඉතින් හාමුදුරුවෝ ගේ ළඟට ගිහිල්ලා ටිකක් ඉඟි කරවලා මොකද කියලා අහුවා. මේ ගේ වටේ සුද්ධ කරලා හුණු ගාලා ඊටසකොල මේ මේ මාව බලන්න කෙනෙක් එනවා කියලා දෙනවද කියලා. ඒ සිවුර ගල්ලා පැත්තක තියලා කිව්වල ඉතින් මං ඉන්නවනේ මං නතර වෙන්නම් කිව්වා. මේ ලুকু සාංශේ මට කියලා දුන්නේ ඔය. ආයෙ වෙන කෙනෙක් හොයන්න ඕන නම් මං නතර වෙන්නම් කියනවා. ඒතර පේනවනේ මේ කොයි පැත්තට හැරිලාද වැටලා තියෙන්නේ කියලා. ඉතින් මේ රටපාල සාංශේ මේ කවුරුට කියලා දීලා ඇති. මේ සාංශේ පැවිදි වෙච්ච ගමන් නෑ. දෙමාපියෝ එහෙම අවසර දීපු ගමන් දවසකින් දෙකකින් හොඳට කැම ටිකක් එහෙම යන අලුගසා දාලා දූවන කියලා බුදුරජාණන් වහන්සේට සඳහන් කරනවා. දැන් මම අවසර දුන්නා මම පැවිදිනවා. පැවිදි වෙන්න අවසර අරගෙන බොහෝම ඈත පළාතකට ගියා. හුළඟක්වත් වදින්නේ නැත්තනකට. කොහෙද දන්නේ මේක තමයි පැවිදි වෙනකොට මට ධම්මික හමුදුවත් කිව්වෙ උඹට කවදා හරි ඕනේ නම් නෑදෑයෙක් දන්න කෙනෙක් හුල්ලඟක් වදින තැනක ඉන්නපා. මොකද මේගොල්ලෝ කරන්නේ පල්ලෙහාට අදින එක තමයි. මගේ වැඩි ඉතාම වැදගත් අවස්ථාව බුරුම ගියාට පස්සේ ටෙලිෆෝන් නැහැ ටෙලිවිෂන් නැහැ මොකක්වත් නැහැ අවුරුදු 4ක් හිටියා කවුරක්වත් දන්නේ නැහැ බුද්ධම අබිනිෂ්ක්‍මණයක් ඒක ඉතින් අවාසනාවට වගේ මෙහෙන් ගිය තුන් හතර දිනක් ඇවිල්ලා මම මං හිටපු ආරාමයේ මෙ හිටියා මට ඒක මල වාතේ මට හිතෙනවා මේ සිංහල බුද්ධ ආගමක් කියන එකේ ගෑවිච්ච තැනක හුළඟක්වත් නැතුව ඉන්න නැත්තා මට බුරුම් භාෂාව තේරෙන්නෙත් නැහැ ඛණ්ඩ තියෙන්නේ ඒකෑම භාවනා කරන්න තියෙන ආනපානේ ඇර නිකම්ම විහිකොල දැම්මා වගේ. ඉතින් මේ රටබල සංසෙත් කෙරුවේ හිටියේ නෑ ගමේ ඈත ගියා. ගිහිලි වෙලා භාවනා කළා රහත් වුණා. රහත් වුණාට පස්සේ ආපහු බුදුජාණන් වහන්සේ බලන්න සවැත් නුරට වැඩියා. ඒකෝට තමන්ගේ ගම් ප්‍රදේශේ. වැඩලා දැන් බුදුජාණන් වහන්සේට ඇවිල්ලා අඤ්ඤභා ප්‍රකාශ කරලා පින්නපාති වඩනකොට දවසක අර වීදියේ දිගේම තමන්ගේ අම්ලාගේ තාත්තලාගේ සිටු මාලිගාව තියෙන වීදියේ දිගේම පින්නපාති ගියා. යනකොට ඒ ගෙදර මිනිස්සු මේ අම්මයි තාත්තයි සංඝයා පෙන්නන්න බෑ. මොකද තමන්ගේ දරුවා නැතුනේ තමන්ට මේ පැවිද්දක් නිසානේ. ද්වේෂ කරනවා පින්නපාතයක්වත් දෙන්නේ නැහැ. ඉතින් මේ ආමතෝ ගේ ළඟින් යනකොට ගෙදර හිටර වැඩකාරී කුස්සියෙන් එළියට ආවා. නරක් වෙච්ච පිට්ටු කැල්ලක් හරි රොටි කැල්ලක් හරි විසි කරන්න. ඉතින් මේ අත බලහම් රෝව නැගිටිනකොට විසි කරන් ගෙනියන්නේ විසි කරන්නද කියලා. ඕ කිව්වා. පිළුණුච්ච එක කමන්නේ මගේ පාත්‍රයට දාන්න කියනකොට අර අතේ සලකුණයි පයේ සලකුණේ දැක්කා මේ අපේ ස්වාමි දරුවන් වහන්සේ තමයි කියලා. දූවන ගිහිල්ලා කිව්වා සිටු දිනේට අන්න අපේ ස්වාමි දරුවෝ ඇවිල්ලා ඉන්නවා. අම්මා කිව්වා කවදා ඔබ කියන දේ ඇත්ත නම් මම ඔබ අදම 15 වෙනි නිදාස් කරනවා කියලා තාත්තා පිටත් කරා. යනකොට අර මේ ස්වාමීන් කඩාවැටි ගරවැටි ගියක් ගාව ඉඳගෙන අර පරණ පිට්ටු කෑල්ල වන්දනවා. එහෙම නැත්නම් ඒ රොටි කෑල්ල වන්දනවා. ඉන් තාත්තා ගිහිල්ලා සිටුවේක් වශයෙන් ආර්දනා කරා. මොකද්ද මේ කරන වැඩේ පොඩ්ඩක් ගිටගොඩ වෙන්න ඉපාද මේ පරණ පිට්ටු කැල්ලක් කරන මේ දිරච්ච ගියක් ගාව ඉඳන් බලදන්නේ කියලා මේ ශාන්ච ඔක්කොම වන්දනා කිව්වා දැන් හරි මම මම දවස පින්න පාතිය යපුණා. මේ මිනිස්සයා දැන් තාත්තා කතා කරලා කියනවා දානෙට එන්නේ. අද බෑ. දැන් දානේ හරි. හෙට ආ හෙට එන්නම් කියලා. දැන් පහුවෙන්ද යනවා ආරාධිත දානෙකට අම්මගේ තාත්තගේ දෙට. ගියාට පස්සේ අම්මයි තාත්තයි අර පරණ අඹුව පස් දෙනෙක් ඉඳලා තියෙනවා. පස් දෙනාම කියනවා. පස් දෙනාට නැන්දම්ම කියනවා. යම් ආකාරයකින් උඹලා සැරසුනොත් මේ ශාන්තර නැවත උඹ පිටිබඳ හැංගීමක් ඇති වෙද ඒ ආකාරයට සැරසෙන්නේ කියලා. සැරසෙලිල මේ ආම්ද වර්ණාද පළවෙනි ජවනිකාව තමයි නරලෝ හොල්මන් පහක් ඇවිල්ලා ඔන්න හොල්මන් පෙන්නනවා. මේ මං කැමති නැද්ද? ඇවිල්ලා අහනවා මේ වා මේ භ්‍රමචර්ය රකින්නේ ඒ සිටුදී මේ සුරංගනාවියන් අපිටත් වැඩිය ලස්සනද කියලා. අර පස්සේ නෑ. එතකොට රාත්‍රපාල හඳු කියනවා නැගිනේනේ මගේ භ්‍රමචර්ය දිව්‍යාංගනාන් පතා නෙවෙයි කිය. ඒකට තමන්ගේ ගෑණිටව නංගි කියනකොට පස් දෙනාටම කලන්තේ හැදිලා වැටෙනවා. ආමන්ත්‍රණය කියනවා. ඊට පස්සේ නැන්දම්ම තාත් අම්මා කරන්නේ තාත්තගේ බුදලේ අම්මගේ බුදලේ විශාල කඳු දෙකක් හදලා සුදු රෙද්දකින් වහලා තිනවා. අර වෙලාවේදී මේකයි වහුම් අරිනවා. දැන් වල කියනවා පුතේ බලපං මේ කඳු දෙකම උඹෙන් පස්සේ රාජසන්තක වෙනවා. අපිට මේ හත්පුත් පරම්පරාවෙන් ආව බූදලේ. මේ තාත්තගේ බූදලේ. උඹ අපි ගැන බුන්දුවක් හරි අනුකම්පාවක් තියනවා. සිවුර ඇරලා මේ ගිහි සැප වළඳපන්. මේ වස්තුව ගනින් කිය. ඉතින් දැන් මේ ආම්දෝ ඔග්ලෝසීට බල්ලා කියනවා එහෙම නම් දාන දෙනව නම් දෙන්න නැත්නම් මම පින්න පාත යනවා. ඊට පස්සේ දාන දෙනවා. මොකද මේ අර අංගනාවන්ගේ නරලෝහල් මං වලින් වැටෙන්නේ නැහැ. මේ වස්තු භෝගයෙන් වැටෙන්නේ නැහැ. ඊට පස්සේ දෙමම්පියෝ මේ කරන එකම උගලකම තහුවේ නැති වෙලා එළියට යන ගමන් මේ ස්වාමීන් වහන්සේ උදාන ගාතාවක් කියනවා. උදාන ගාතාවක් කියනවා ඔහිදෝ පාකරං මිගෝ. ඒ කියන්නේ මුවවැද්දෙක් මුවෙක් අල්ලගන්න උගලක් අටවනවා. ඒකට ඇමක් දානවා මුවව ඊටාම කැමැතිම ඇමක්. දාලා කෙනෙකුට වෙලා බලා ඉන්නවා දැන් මුවා ඇවිල්ලා ඇම කාලා ගැස්සෙනකොටම මරනවා. ඒකට එනවා ඊටාම දක්ෂ මුවෙක් ඌ ඇවිල්ලා ඇම්ම කනවා උගුල ගස ගන්න නැතුව. ඒකල ඌ යනකොට මෝ වැද්ද ඇඬු කඳුෙන් බලහන් ඉන්න අපරාධේ අමාරුවෙන් හොයාගත්ත ඇම මෝ ඇවිල්ලා කාලා ඇම ගසන්න නැතුව එළියට යන. භික්ෂුව කියන්නේ අන්‍යයාත්. මේ ලෝකේ තියෙන ඕනෙම ඇමක් කන්න ප්‍රශ්නයක් නැහැ උගුල ගස ගන්න එපා. එන්න මේක කරන්න පුළුවන්. මේක තමයි විපස්සනා කරනවා කියන්නේ. විපස්සනා කරනවා කියලා කියන්නේ හැම ඇමක්ම කාපු පමණම උගුල ගැස්සෙන්නේ නැහැ. උගුල ගස ගන්න නැතුව හැම කපා. හැම එතකොට gediya පිටින් කන්න යන්න එපා. gediya පිටින් කෑවොත් මාළුවට වෙන දේ වෙනවා. ඔක ටික ටික කපා. ඉතින් මාළුවෙකුට එමත් දැම්මට පස්සේ ටික ටික කයින්ද බෑ ළඟින් එක ඇවිල්ලා කයි කියලා. මූ කාලා බලනකොට තේන්නේ ඇතුලේ කොක්ක කියලා. ඇතුලේ බිලියක් තියෙනවා කියලා. ඒ නිසා මේ ලෝකේ තියෙන හැම දෙයක්ම යට ওই බිලිය තියෙනවා. නොකත් බෑ. කනකොට අපිට දැනගන්න පුළුවන් දැන් බිලියට ලං වුණා. ඒක නිසා gediya pitin කන්න එපා කෑවොත් කොක්කේ. කොක්කට අහුණාට පස්සේ මල් සද්දාගෙන් හෝ මාළු බාන්නගෙන් කිසිම අනුකම්පාවක් නැහැ. කාටද තියෙන්නේ අන්න එතෙන්ට යනකම් ගිහිල්ලා අවුල ගන්න නැතුව, පටලවා ගන්න නැතුව මේ භාවනාව ගෙනියන්න. ඒක නිසා ලාභය තියෙනවා. නමුත් කනකොට කාපන් කිරලා. කාපිට ඇටෝම් ගෙදර ගියා වගේ කන්න යන්න එපා. කෑවොත් කොක්කේ. ඉතින් මේ ටික දන්න නිසා ඒ රටපාල සංසලා රහත් වෙච්ච නිසා උන්වහන්සේට චන්නාය මූලතෝ චෙත්වා තණ්හාය මුලින්ම සිට දාපු නිසා උන්වහන්සේ අහුවෙන්නේ නැහැ. මේ සීක පුද්ගලයා අනුත්තරං යෝගක්කේම පත්තේමානෝ අපත්තමානසෝ අහුවෙන. ඒ තියෙන එයාගේ තියෙන සීල නිසා සමාධි නිසා ප්‍රඥා නිසා මිනිසු පුදුම විදිහට මේ ලාභෙන් සත්කාරයෙන් සලසනවා. ඒසොට එයා දන්නේ නැති වුණොත් එහෙම මේ මිනිස්සු දෙන්නේ මටයි මගේ දක්ෂකමටයි කියලා හිතාගත්තොත් ඒකෙම තමයි කාපුරුසා සක්කාරෝ කාපුරුසා හන්ති. මේකට හොඳම නිදර්ශනේ දේවදත්තගේ. දේවදත්තට අස්ස සමාපත්තිය හරි ගියා. හරි ගියාට පස්සේ දේවදත්ත හිතුවා මට දැන් මේ දක්ෂකම නිසා මට බුදුන් මරලා බුදු වෙන්න පුළුවන්. අජාසත් රජුරන්ට කිව්වා පියා මරලා බුදු රජ වෙන්නයි කියලා. දීලා උපදේශ ටික දීපු ගම අජාසත් රජුරෝ ඒ බිම්බිසාර රජුරෝංග නොමර මැරුවා. මොකද බිම්බිසාර රජුරෝ කියන්නේ සෝවන් උත්තමේ. පුදුමාකාර වද දිල මැරුවා. ඊට පස්සේ රාජ්‍ය බලයේ සහිතව ඒ අජාසත් රජුරවඬ අකලට වැසි වස්වලා පෙන්නවා. ඒ වගේම සුලිසුලන් ඇති කරලා පෙන්නවා. අකුණු ගස්සලා පෙන්නවා. එතකොට මේ අජාසත් රජුරව දවසකට බත්තලි 500ක් අනිවාර්යයෙන්ම දෙන්න අජාසත් රජුරවඬ. ඉතින් අජාසත් රජුගේ පැත්තේ විශාල සෙනඟක් පැවිදෙන්න පටන් ගත්තා. නිචිපත් ලැබෙනවා. නිච රාජ්‍ය අනුග්‍රහය ලැබෙනවා. ඉතින් එතකොට මේ සාරිපුත්තු සාංශි ගාව පැවිදිච්ච 500ක් අජාසත් රජු මහාම්දුරෝ ගාව පැවිදුණා. මොකද ඊතන තමයි ලාභ සත්කාර තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ ඇති කරපු වැඩේ නිසා අන්තිමට මම බුදුන් මරලා බුදු වෙනවා කියන දුනුවායේ දෙව්වා. නාලගිරිය යතায়ে දෙව්වා. බැරිම තැන තමන්ම ගිහිල්ලා ගලක් පෙරලා මේ බුදුහාමුදුරුව මරන්න. ඒ තරමටම මේ ලාභ සත්කාර වල තියෙන භයානකකම අන්තිමට බුදුරජාණන් වහන්සේටවත් ගොඩ බැන්න බැරි අමාරු තත්යකටපත්. අඟුලිමාල ගොඩ ගත්තා බුදුහාමුදුරු. අඟුලිමාල කියන්නේ ඒ වෙනකොටම 999ක් මිනි ලේපිට කපපු මිනිස්සෙක්. නමුත් මේ අජාසත්ත්වගේ වැඩේ නිසා මේ ලාභ සත්කාර නිසා එයාට ඇතිවෙච්ච මේ භයානක චිත්ත tattwe නිසා බුදු කෙනෙකුටවත් උපස්ථාන කරගන්න බෑ. බුදුහමරණ ගොඩ ගන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. ඒක නිසා බුදුන් කියනවා සක්කාරෝ කාපුරුසා හන්ති. මේ සත්කාරයක් ලැබුණොත් අසත්පුරුෂයෙකුට ඒකේ යාගේ විනාශය බවට පත් වෙනවා. ඒකට සබහා ධර්මයට දොස් කියන්නත් බෑ. කාටවත් දොස් කියන්න බෑ. ඒ කෙනාමයි මේක උපයන්නේ. පරිේශන කරන්නෙත් ඒ කෙනාමයි, ලාභ ලබන්නෙත් ඒ කෙනාමයි. ලැබුවට පස්සේ ඒකම ඇඟිල්ල තරමට ඉදිමෙන් නැතුව ඇඟිල්ල පුපුරලා නැහිනවා වගේ ඒකම යාට හානි වෙනවා. ඊට පස්සේ මේ බුද්ධලෙන් ඇහුවොත් මේ ලාභ සත්කාර අහුවෙලා වනසටපත් වෙච්ච කෙනෙක් එයා පුදුමාකාර විදිහට අහල පහල ඉන්න අයට දොස් කියනවා. අසවල තමයි මට ඊර්ෂ්‍යා කෙරුවේ. අසවල තමයි මට වහ දුන්නේ. ඉතින් මේ කර්මානුරූපෝ මේ කියන විදිහට බුදුජානනාංශයේ කියන මේ ධර්මතා දෙක එයා අහලා තිබුණා නම් තණ්හා පටිච්ච පරිේෂණම් පරිේෂණම් පටිච්ච ලාභෝ. උඹේ තණ්හාව නිසයි උඹ පරිේෂණය කෙරුවේ. පරිේෂණය නිසයි උඹට ලාභ ලැබුණේ. ඔක්කොම දුක් කරදර ටික ওই ලාභ නිසයි කියලා. එයා කවදාකවත් ඒක මං කරගත්ත දෙයක් විදිහට හිතන්නේ නැහැ. එයා හිතන්නේ බාහිර කට්ටිය මට ඊර්ෂ්‍යාවට කරදර කරනවා කියලා. ඉතින් ඒක ඒක නා පිටිපස්සේ යන අනුගාමිකොත් විශාල පිරිසක් ඉතින් ඒක නිසා මේ වෙනකොට මම මේ අවුරුදු 40ක් මේ ශේෂ්ත්‍රයේදී ඇහ ගහගෙන ඉන්න කෙනෙක් හරියට මේ ජනප්‍රිය භාවයටපත් වෙච්ච ලොකු හාමුදුරුවෝ අවසාන කාලේ මිනිස්සයා නැති වෙනවා. මොකෙන් වෙනවද දන්නේ ඊට පස්සේ කියනවා මේ කතෝලික සභාවෙන් තමයි මේ කෙරුවේ. මුස්ලිම් මිනිස්සු තමයි මේ කෙරුවේ. එහෙනම් අන්‍යාගමිකව තමයි කෙරුවේ කිය. නෑ ලාභ සත්කාර. ඒ ලාභ සත්කාර ඉල්ලගෙන කහපු පරිප්පුවක්. ඇදගෙන නාලා තියෙන්නේ. ඒක කියන්න ගියාට ඒ සිංහල බෞද්ධය කැමති නෑ නෑ නෑ මේ හාමුදුරුවෝ පිටිපස්සේ කවුරු හරි ඉඳලා ඉවරලා ඒ හාමුදුරන මොකක් හරි ගන්තියක් ඇද්දා. මොකක් හරි කෙරුවයි කියලා නෑ මේ ඒ කට්ටියගේ චරිත දිහා බලන්න මේ ලාභේ සත්කාරය හම්බෙච්චාම ඔය මලක් ගාල කඩාන යන හරක් වගේ ඇදලා යනවා. ඒගොල්ලෝ ගුරු පරපුරකට අයිති නෑ. ගුරුවරෙක් කියන දෙයක් අහන්නේ නෑ. ඒ මම ඉංගලන්තේ ගියාම ඒ හාමුදුරුවෝ මට කියනවා අපේ ලොකු හාමුදුරුවෝ තාම ජීවත් වෙනවා. තාම සිවුරුපටියෙන් වතුර අරගෙන ලිදේ නානවා මිසක් කිසිම ගෝලයකින් උපස්ථානයක් ගන්නෑ. තමන්ගේම චූර තමන් හොදා ගන්න. තමන්ගේ පාත්‍රය තමන් හොදා ගන්න. ඉතින් ඒ හාමුදුරන්ගේ ගෝලයක් නිසා මම මං අද දන්නවා මම අද සෙරෙප්පු දෙකක් දාන්නේ ගුරු හාමුදුරන්ගේ ගුණේ නිසා. මම තාමත් මොන සත්කාරයක් ලැබුණත් මං වඳිනවා අපේ ගුරු හාමුදුරුව අපිට ඉතාම නිහතමානීව සැලකුවයි කියලා. හැබැයි මගේ ගෝලියෝ දන්නවා මං ඉන්නේ ලන්ඩන් කියලා. පැවිදි වෙච්ච ගමන් අහනවලු પાස්පෝර්ට් එක කවද්ද හදන්නේ? කවදද මම ඉංග්‍රීසි ඉගෙන ගන්නේ? කවදද මම පිටරට යන්නේ කියලා. අනේ හාමුදුරනේ මං මේ මයිල් ගානට පැවිදි කරාට අංගානටවත් ගෝලියෝ හරියන්නේ නැහැ කිව්වා මට. මොකද මේගොල්ලෝ බලන්නේම මෙතෙන් එන්නෙම ලාභ සත්කාර බලාගෙන. මේ පැවිදිච්ච ගම මට પાස්පෝර්ට් එක හදයි. පැවිදිච්ච ගම මට ඉංග්‍රීසි උගන්වයි. පැවිදිච්ච ගම මට ඒක තමයි ආර්ය පරිශ්‍රය. ඉංග්‍රීසි කරන එකයි රට යන එකයි. කටුකුරුන්දි සාංශි ඉන්නකොට කියනවා අද සංඝයාගේ තියෙන ප්‍රධාන ආර්ය පරිශ්‍රය මොකටද? මේ ඉංග්‍රීසි කරන කණ්ඩාය රට යන්නයි. ඉතින් මම බුරුම යන්න හදනකොට මාව ගෙනියලා කාමරයකට මාට කතා කරලා උඹටත් ඕනේ ඉංග්‍රීසි කරන්න රට යන්නද? කොහෙද මේ යන්න හදන්නේ කියලා. මංගනේ ওই දෙකම මට නෑ මට යන්ද කියලා මං ගෝ හා කිව්වා කියලා. නෑ නෑ ගැලපෙන්නේ නෑ. ඔය ඩේ කරන්න යන්න එපයි කියලා. ඊළඟට මං ගෝ එන කෙලින්ම එපයි කියන්න ගොබාන්ති ගුරුන්නාන්සනේ. නෑ එහෙම කියන්න හොඳ නෑ. එහෙනම් මොකද්ද මට කියන්න කියලා ඇහුවා. මට තියෙන කෑදර කමනේ යන්න ඕන කමනේ මගේ තියෙන්නේ. ඊට පස්සේ මං ගෝ ස්වාමීන් වහන්සේ පැය 48ක් දෙන්න. පැය 48න් පස්සේ මට කියන්න යන්නද එපාද කියලා දෙකටම මං ඔට්ටුයි කිව්වා. පැය 48 යනකොට අපි දෙන පාරදී හම්බුණා. ස්වාමීන් වහන්සේ පිටදහන්න වඩනවා. මම දාන්නේ අරයි. මම ජස්ක අවසරයි ස්වාමීන් වහන්සේ වක්කඩ වින්ච නැහැ. මම වින්ච කිරුවේ නැහැ කිව්වා. මම කෝ එනම යනවා. ඔන්න බුරුමේ ගියා. බැන්නෙම මොකක්වත් නෙවෙයි. උඹත් මේ අනික් මිනිස්සු ආගේ ඔබට ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනද රට යන්න ඕනද කියලා. එචි අද තියෙන මම අද අද පවතින தත්ත්වෙ මේ දර්ශනයකට කියන්නේ කාටවත් සිදවන්න නෙවෙයි. මේ වගේ தත්ත්වයක් තියේදී එහෙම සංඝයා වහන්සේ නමක් හෝ එහෙම භික්ෂුවෙන් මේ මේ නිමාතකමක් ඕ එහෙම පැවි උපාසක උපාසක කෙනෙකුට ඉඳගත්තට පස්සේ හිත විවේක වෙයිද? ඒ වගේ පරිේශන තෘෂ්ණාවක් ඇති. ඒ වගේම ලාභ සත්කාරයෙන් මැඩිච්ච කෙනෙකුට ඉඳගත්තට හිත විවේක වෙන්නේ හිත විවේක වෙන්න නම් මේ මොනවත් නැතුව වර්තමාන මොහොත තමයි උපරිම සැපය කියලා තේරෙන්න මම දැන් මෙතන. ඒ පරිශන කරන කෙනාට හෝ ලාභ සත්කාර පැත්තෙන් බලන කෙනාට මනින්න ගිරන්න වෙන්නේ ආර්ථික විද්‍යාවේ හැටියෙත් නේ. නැත්නම් ලෝකයා අපිට සලකන ලාභ සත්කාර පැත්තෙන්නේ. එහෙම ලාභ සත්කාර බලන කෙනෙකුට වාඩි වුණාට පස්සේ කවදා හෝ මේ ඉඳගෙන ඉන්න එක සැපයි කියලා හිතෙන්නේ නැහැ. එයාට ඉන් එහා ගිය මොකද්දෝ ඉල්ලනවා. ඉතින් කොච්චර කාලයක් භාවනා කරන්න වෙයිද? මේ භාවනා විදි මේ නිවන කියලා කියන්නේ. එහෙම නැත්නම් අසහනේ අඩුවීම කියලා කියන්නේ ආතතිය අඩුවීම කියලා කියන්නේ ඉඳගෙන ඉනකොට ඉඳගෙන ඉන්න බව දන්නේ කර. ඕකට පරිේෂණ ඕනෙත් නැහැ, ලාභ සත්කාර ඕනෙත් නැහැ. පරිේෂණ කරලා ලාභ සත්කාර හම්බෙච්ච එකනට ඒ දෙක අයින් කරලා මේ ඉඳගෙන ඉන්න එකේ සැපේ පොළවේ පයින් ඇවිදින එකේ සැපේ ගන්න ගියොත් ලාභ සත්කාර නැති කෙනාට වැඩි අමාරුයි. ඉතින් ඒක නිසා මේ ආසවට්ටහනීය ධර්මය, එහෙම නැත්නම් මේක දැන ටැග් ගහින ධර්මය, එහෙම නැත්නම් මේ මෙත්තහි වෙන ධර්මය කියලා මේ වෙන්න ඉස්සෙල්ලා කිව්වොත් කෙනෙකුට අනේ බුදුහාමුදුරුවෝ මෙහෙම කියලා තියෙනවා. සංයුතනිකායේ තියෙනවා ලාභ සත්කාර සංයුත්තේ කියලා එකක්. මෙතෙන්දී සාරිපුත්‍ර සංස අපිට උගන්වනවා මේ නවාකාර වූ තණ්හා මූලක ධර්මවල තියෙන්නේ මේ පරිේශන තෘෂ්ණාව. පරිේශන තෘෂ්ණාව නිසා ලැබෙන ලාභේ මේකේ ඕනම කෙනෙක් හිතන්නේ පෙර පිනටම කිවිච්ච එකක්. මගේම දක්ෂකම් නිසා වෙච්ච එකක් කියලා. මෙන්න මේ ගුණය මේ විදිහට මේ මගේම දක්ෂකම මට විතර හරි ගියේ කියන එක කවදාක හුදෙකලාවට උදව් කරන්නේ කවදාකවත් අරණ්‍ය වාසයට කැමති වෙන්නේ කවදාකවත් සන්තෝෂය ඇතුළත පිරිච්ච ගතියට යන්නේ මේ පරිේශන සුසංසා ලාභ කියලා කියන්නේ බාහිර සුඛභෝග උපභෝග වස්තු මේ පරිභෝග උපභෝග වස්තු මත පවතින මේ ආර්ථික ක්‍රමේදී භික්ෂුවක් දැක්කත් සතුටක්. ඒ භික්ෂුව නියෝජනය වෙන්න ඕනේ සන්තුට්ඨෝ හෝති ඊතර ඊතර චීවරේන ඊතර ඊතර චීවර සන්තුට්ඨියාච වන්නවාදී. ලදයම් සයුරකින් සතුටු වෙන ලදයම් සිවුරකින් සතුටු වීමේ ಗುಣ කතා කරන කෙනෙක්. ඊතර ඊතර සේනාසනේන. ඊතර ඊතර පින්න වාතේන සන්තුට්ඨෝ හෝති iterator පිණ්ඩපාතේන iterator පිණ්ඩපාත සන්තුට්ඨ්‍යාච වන්නවාදී ලද්දේ යම් පිණ්ඩපාතකින් සතුටු වෙන ලද්දේ යම් පිණ්ඩපාතකින් සතුටු වීමේ ಗುಣ කතා කරන සන්තුට්ඨෝ හෝති iterator සේනාසනේන iterator සේනාසන සන්තුට්ඨ්‍යාච වන්නවාදී ඉතින් මේ ಗುಣ තුන නැතුව ලදයම් සිවුරකින් ලදයම් සේනාසනකින් ලදයම් පින්දාර නැත්තම් එයාට බලපාන බරපතල අකුසලයේ තමයි රතිය කාමාචේ පනවාසීන ဒ ුතිය අර්ධි උච්චති කියලා තියෙනවා. එයාට මේ නෛර්යානික සද්ධර්මයේ කෙරේ රතියක් එන්නේ රතිය එන්නේ කාම වස්තු විසේ. ඉතින් ඒ කෙනාට නිහතමානීකමක එහෙම නැත්නම් නිර්ව්‍යාජකමක එහෙම නැත්නම් සතුට කියන එක ලදයම් දෙකින් ලැබෙන සතුට කියන එක තේරෙන්නෙත් නෑ උත්සාහ කරන්නෙත් නෑ. එයා කියන්නේ සතුට කියන එක උපයන්න තියෙන දෙයක්. ඒකට පරිේශන කරන්න ඒකට ලාභ ලැබෙන්න ඕනේ කියලා. ඒ නිසා ඒ අර සන්තුට්ඨ හෝති ඊතර ඊතර ජීවරේණ කියන කතාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ආර්ය වංශයක් විදියට. ආර්යයන් වහන්සේලාගේ වංශයේ ඒක දේශනා කරන්න ඉස්සෙල්ලාම බුදුරජාණන් වහන්සේ ಗುಣපද 9කින් අගය කරනවා ආර්ය වංශේ ආර්ය වංශ සූත්‍ර දේශනාව ලංකාවේ ගොඩාක් ජනප්‍රිය වෙච්ච සූත්‍රයක්. ඒ කාලේ තිබිලා තියෙන ආර්ය වංශ සූත්‍ර බණ පොළොවයි. ආර්ය වංශ දේශකයන් වහන්සේලා. ඒකෙදි කියලා තියෙනවා ඒ ඒ යම් කිසි කෙනෙක්ගේ ආර්ය වංශ සූත්‍ර දේශනා කරනවා නම් රජුරෝ ගම් පූජා කරලා ඒ ගමෙන් ලැබෙන ආදායම රජුරවන්න දෙන්න එපා. මේ ස්වාමීන් වහන්සේට දෙන්නේ කියලා. ඒකට හේතුව ඉන්දියාවේ අශෝක රජුරුවන්ගේ අශෝක ධර්මයේ මේ ආර්ය වංශය සඳහන් වෙලා තියෙනවා. අලියවසා කිය. ඒ නිසා අග්ගඤ්ඤා රත්ඤ්ඤා වංශඤ්ඤා පෝරාණා අසංකින්නා අසංකින්න පුබ්බාන සංකීතින සංකී ඉස්සන්ති අපපති කුට්ටේ සමනේ බ්‍රාහ්මනේ විඤ්ඤෝයි කියලා මේක තමයි අග්‍රම ධර්මයේ ලද දෙයින් සතුට වෙන්නේ. ආද්ද තියෙන තන්නේ අධ්‍යාපන ක්‍රමය, දේශපාලන ආර්ථික ක්‍රමය ඒක සතුටු වීම නෝන්ජල්කමක් කියලා අපිට උගන්වනවා ඉස්කෝලේ ගියාම. පන්ති කාමරේ තියාගෙන ওই තියෙන එකෙන් සතුටු වෙන්න එපා. මුන්නවම් කොම ගෝමාරි ඔය ගහපල්ලා බම්බෙස්සන් කියලා නිකන් එන්න එපා කොම ගෝමාරි ගහපල්ලා බම්බෙස්සන් කියලා මේ කලාව තමයි අලුත් කලාවක් හොයාගත්තම දිනු වෙන්න ඕනේ නං කාට හරි ගන්තියක් ඇදවා. කාට හරි ගහපිපෙස්සම. අධ්‍යාපන ආයතන සියල්ලම එකයි. උසස් අධ්‍යාපනය කිව්වත් උසස් පෙළ කිව්වත් පශ්චාත් උපාධි කිව්වත් වැඩිම කත්‍රෝටිසම් කියලා කියන්නේ. අනුගේ බෙල්ල කපන වැඩි තමයි තියෙන්නේ. ඉතින් එහෙම කෙනෙකුට කවදාකවත් ওই කියන ආර්ය වංශයේ ගුණයක් කතා කරන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා එහෙම ආර්ය වංශයේ ගුණයක් තියෙන හාමුදුර කෙනෙක් දැක්කත් ඇස් රෝග සනීප වෙනවායි කියලා කියනවා. ඇස් රෝග සනීප වෙනවා ඒ උත්තරමන් වහන්සේලා ලදයන් පින්නපාතකින් ලදයන් චීවරයකින් ලදයන් සේනාසනකින් සතුටු වෙලා අර Tamanට ඇති වෙන්නේ ඉඳ තියෙන අරතිය අධිකුසලයට කම්මැලිකම කියලා ඒකට කියන්නේ. අධි කුසලයට කම්මැලිකම නොඑම පිණිස මේ සිව්පසේට තැන දෙන්නේ. කොහොම හරි කරලා අදට වැඩිය හෙට සීලයට වැඩිය අධි සීලයක් සමාදන් වෙන්න උත්සාහ කරනවා. චිත්ත භාවනාව අධි චිත්ත භාවනාවක් කරගන්න උත්සාහ කරනවා. ප්‍රඥා භාවනාව අධි ප්‍රඥා භාවනාවක් උත්සාහ කරනවා මිස ඔය ලාභ සත්කාර පැත්තට සීලෝක පැත්තට යන්නේ ඒක නිසා යම් කිසි කෙනෙක් මේ ලදයම් දෙකින් සතුට වෙන ගතිය චීවර පින්පාත සේනාසන තියෙනවනම් සඳහන් කරලා තියෙනවා උත්තරාය චේපි දිසාය සුයරති. සුේව අරතින් සාති නතං අරති සාති. ඒ එවැනි උත්මේ උත්‍රු දිශාවේ හිටියොත් ඒ කෙනා අරතිය මැඩලනවා එයා අරතියට බෑ යාව මැඩලන්න. කවුරු එල මොන ලාභ දුන්නා සත්කාර දුන්නා සම්මාන සිලෝක දුන්නත් අර Taman ගීගිය අතාරපු එක මේ තුප්පහි දෙයකට මේ අසුචි කෑල්ලකට මේ අනුන්ගෙන් ලැබෙන මේ ලාභයට සත්කාරයට මායින් කරන්නේ නැහැ. සභා ගෞරවේ තියෙනවා. සභා ගෞරවේ තියෙනවා. හැබැයි ඒකට බාල්දු වෙන්නේ මේක අපේ 6 වෙනි සතවර්ෂයේ විතර වගේ විජේබා රජුරෝ පළවෙනි සැරේට මහානායක කෙනෙක් පත් කරා. ඒක තිබුණ උග්‍ර ශාසනික තත්ත්වයට තිබුණා. ඉතින් ඊට පස්සේ මේ මහානායක හඳුරෝ අනික් කට්ටියට විනයගරුක කරගෙන පොත් ටික කියලා දීලා කරන්න බලතල පැවරුවා. ඉතින් එදා ඉඳලා හැම කෙනාම මහානායකකමට දඟලනවා හැබැයි ගිහියෙක් දෙන බව මතක නැහැ ඒගොල්ලන්ට. මහානායකම දෙන්නේ ගිහියෙක්. ආමුදුරෝ උදේින්දලා හැඳ වෙනකන් සැදී පැහැදී ඉන්නවා මට මහානායකම ලැබෙනකන්. ගිහියට යට වුණා මුළු සාසනයම. ඊට පස්සේ සුද්ධ ඇවිල්ලා ස්ප්ලිට් ඇන් රූල් පටන් අරගත්තා. දෙකට බෙදලා ගහන්න පටන්. ඊට පස්සේ නිකාය භේදයක් පටන් ගත්තා. දැන් ඒ කෙනෙකා නියවගත කුඩු කුඩු මිරිස් කාපු රීලා වගේ නියව නියව ඉන්නවා ඒ කාට ඒකට. මොකද මේට නියවන්නේ? අර චීවර පින්ඩ පාත සේනාසන කියන මේ තුනට. කාට හරි තේරෙනවා නම් මේ වාඩි වෙලා ඉන්නකොට මේ මම දැන් මෙතන ඉන්නවා කියනකොට ලැබෙන මේ සාන්තිය ඔය කිසිම දෙයකින් ගන්න බෑ. මේ වගේ බාහිරයට දුවන අදහස් තියෙන කෙනාට හිත සාන්ති වෙන්නේ නැහැ. හිත කවදාකවත් අනේ මට ඉඳගෙන ඉන්න හම්බුණා. මට විවේකී ලැබුණා. මට උදේකලාව ලැබුණා. මම මේක සතුටක් කරගෙන ජීවත් වෙනවා කියන එක නැති මානසිකත්වයක ඉන්නකොට භාවනා කරන්නෙම මට අරක ලැබෙන්නේ කවද්ද මේක ලැබෙන්නේ කවද්ද කියලා. ඉතින් ඒකම හිත වික්ෂිප්ත භාවයක් ඇති හිත අන්‍ය විහිිත කරන්න පටන් අරගන්නවා. ඒක නිසා බුදු දානංශේ රජගෙදරකින් බැහැලා හිඟන්නේක් විදියට අවුරුදු 45ක් ජීවත් වෙලා දීපු ආදර්ශය අද අනිත් පැත්ත හැරලා තියෙනවා. ඒක ඉතින් එදා ඉඳලම තිබුණා. නැත්තම් සරුවචනංශෝ ඒ දාරුණෝ බික්ක වේලාභසක්කාර සම්මාන සිලෝකෝ කියන ලාභසත්කාර සම්මාන සංවිතේ දේශනා කරන්නේ නෑනේ. එදාමත් බුදුරජාණන් වහන්සේ මරණ තරමට අජාසත්තට හිතුණනේ මේ ලාභ සත්කාර නිසා. ඉතින් ඒක නිසා අද වැඩි වෙලයි කියලා කියන්න බෑ. හැබැයි අද වෙන දේ හොඳට ප්‍රසිද්ධයි. බොහෝම එලිබිට ප්‍රසිද්ධයි. මේ ලාභ සත්කාර සම්මාන දිගේ ගිහිල්ලා ඒ කෙනෙක් ඇදගෙන වැටෙන හැටි. අනේ කොච්චර ಗುಣ කන්දක්ද මේ නාස්ති කරගන්නේ. Taman හදාගත්ත මේ පුදුමාකාර සීලයක්, ගිහිගේ අතහැරීමක්, සමාධියක් ප්‍රඥාවක් මේ ලාභ සත්කාර සිලෝකෝට ගිහිල්ලා වැටුණාට පස්සේ ඒකේ තියෙන භයානකම තමයි සත්පුරුෂයෙකුටවත් ගොඩ ගන්න බෑ. තමන්ගේ ගුරු හාමුදුරන්ටවත් බෑ යාට ගිහිල්ලා කතා කරන්න ඒ තරම්ම ඔලොමුල වෙනවා. ඉතින් ඒක නිසා භාවනා කරන කෙනා දැනගන්න ඕනේ මේ තණ්හා මූලක ධර්මවල තියෙන පළවෙනි දේ තමයි මේ මෙතන වර්තමානයේ ඉන්නකොට හිත අතීතයට අනාගතයට පයින් නැහැටි. අතීතයට අනාගතයට පනින්නේ තෘෂ්ණාව නිසා. මේ මේ වර්තමානයේ මේ තරම් සැපක් තියේදී මේ තරම් පිරිච්ච ගතියක් තියේදී මේ තරම් සම්පත්‍ති කරගතියක් තියේදී ඒක දැනගෙන තියේදී මේක නික්ලේශී කියලා අතීතනාගත පයින් හැටි එහෙම නැත්නම් මනාපරමුණ වලට පයින් හැටි එක එක දේවල් හොයන්න හදන හැටි ඒක සඳහන් කරලා තියෙනවා මේ භාවනා කරලා යම් කිසි කෙනෙකුට මිච්ඡා සංකල්ප වශයෙන් තියෙන ව්‍යාපාද සංකල්ප කාම සංකල්ප අවිහිංසා සංකල්ප මිච්ඡා සංකල්ප අයින් කළා නෙක්කම්ම සංකල්පේ අව්‍යාපාද සංකල්පේ අවිහිංසා සංකල්පෙට ගියොත් ඒ කෙනාට තේනවා මගේ හිත කොච්චරනම් මේ වගේ කාමච්ඡන්දෙට ඇදෙනවද අනේ අන්තන් ධානයකට පිංසිත් දෙන්න මට දැන් කාමච්ඡන්දෙ ටිකකට නතර වෙලා ව්‍යාපාදෙත් නැහැ හිංසාවක් නැහැ අන්න එතෙන්ට ගිය කෙනාට තේරෙනවා ප්‍රධාන කෙලෙස් තුන මෙතන නම් තණ්හාමාන දිට්ටි වශයෙන් දැනෙන්නේ නැහැ ව්‍යාපාද හිංසා වගේ දේවල් තියෙන මේක නැති වුණාට පස්සේ ප්‍රධාන කෙලෙස් තුන මැඩලුවාට පස්සේ නැත්නම් ප්‍රධාන විතර්ක තුන මැඩලුවාට පස්සේ යට තියෙන විතර්ක හයක්. ඒවට කියනවා සුකුම විතක්ක කියලා. ඒ සුකුම විතක්ක හය බලවත් වෙන්න පටන් ගන්නවා. උඩම තියෙන ගොරෝසු විතක්ක අයින් කරාට පස්සේ පංසුදෝන සූත්‍රයේ සරුවචන්සික දේශනා කරනවා. යට තියෙන සුකුම විතක්ක එන්න පටන් අර ගන්නවා. ඒ සුකුම විතක්ක වල තියෙන්නේ අමර විතක්ක, අනවඤ්ඤත්ති පරිසංයුත්ත විතක්ක, ලාභ සත්කාර සම්මාන පරිසංයුත්ත විතක්ක, ජනපද විතක්ක, පරානුද්යතා පරිසංයුත්ත විතක්ක ආදි වශයෙන් විතක්ක වගේක් එනවා. අර ප්‍රධාන කෙලෙස් තුන තණ්හාමාන දිට්ඨි තණ්හාමාන දිට්ඨි රාග ద్వේෂ මොහ නැතුණාට පස්සේ මේ ලාභ සත්කාර ඉපයීම් පිළිබඳ සියුම් කල්පනාවක් එන්න පටන් ගන්නවා. ඒ වෙනතම මම ඊට පස්සේ කාගෙන්වත් බැනුම් අහන්නේ අනවඤ්ඤත්ති පරිසංයුත්ත විතක්ක. එහෙම නැත්නම් මම ඊට පස්සේ කිසිම ලෙඩක් කරගන්නේ මගේ ඇඟ මම නිරෝගී සම්පත්‍ය ඇති කරගන්න ඕනේ කියලා අර යට විතක්ක වගේක් තියෙනවා මේ විතක්ක සියලුම දේවල් අර මිත්‍යක් ඇති කරගත්ත සමාධිය විනාශ කරන නමුත් යෝගාවචරයට හිතෙන්නේ මේ ලාභ සත්කාර සංගිත්ත විතක්කාවට කමන්නේ නේ කියන මගේ දියුණුවට නෙන්නේ බැනුන්නාහන විතක්කාවට කමන්නේ ඒක දියුණුවට දෙන්නේ අනුන්ට උදව් උපකාර කරන විතක්කාවට කමන්නේ ඒක හොඳ දෙයක් නේ කියලා අර තියෙන සුකුම විතක් වලට අහුවෙන. ඒකට ඒ ලොකු ස්වාමීන් වහන්සේ සමථරි දසන භාවනා මාර්ගයේ මේ නව මහ විතක්ක පෙන්නලා ඒ පළවෙනි ප්‍රධාන විතක්ක එහෙම නැත්නම් නීවරණ අයින් වුණාට පස්සේ යටමට මේ තියෙන මේ සුකුම විතක්ක නිසා ඒක හරියටම ගුරුවරෙක් කියලා දුන්න නැත්නම් යෝගාවචරය ඒක හොඳ දෙයක් විදිහට පිළිගන්න. ඒ විතරක් නෙවෙයි. ඒ භාවනා ගුණය නිසා ඒ විතක්කෙට හිත යොදපු ගමන් හරියනවා. ඉතින් කවුරක්වටත් බෑ කොට අරගන්න. ඒක නිසා වැටුණට පස්සේ මේ ලාභ සත්කාර වලින් ගොඩ ගන්න බෑ. වැටෙන්න ඉස්සරලා කියලා තිබ්බොත් මේකේ මට ගහිල්ල ගහලක් නෙමෙයි මේක ඵලයේ ඉඳලම තිබුණ එකක් කියලා ඥානවන්තිකුට තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා කියනවා බොන මිනිස්සෙකුට බණ කියන්නේ කියලා කියනවා බොණ්ඩ ඉස්සරලා. බිවට පස්සේ කියලා වැඩන්නේ දෝපුණාට පස්සේ බණ කියලා වැඩන්නේ yes yes කියන්නේ. එච්චර තමයි. ඒ නිසා මේ ලාභ සත්කාර කතාවත් පැවිද්ද දෙනකොටම කියලා දෙන්න ඕනේ මේ වැඩේට ගියාට පස්සේ පැවිද්දට ගියාට පස්සේ ඕනම දෙයකට අත තිබ්බොත් හරියනවා. මහානකම ඇර. මහානකම විතරක් පසට යනවා. ඉතින් එතකොට අපි මේ පෙන්වන ආදර්ශය මොකද්ද? දේවදත්ත ආදර්ශයේද සාරිපුත්ත ආදර්ශයේද කියලා. මේ සාරිපුත්ත මොග්ගල්ලාන න්‍යායගත වගේම ওই චබ්බග්ගීය න්‍යායගත කට්ටියකුත් ඉන්නවා මේ සාසනය ඇතුලේ. නැත්නම් දේවගත න්‍යායගත කට්ටියකුත් ඉන්නවා. ඒගොල්ල හැමදම දිනනවා. ওই දේවදත්තගේ පාර්ශවයේ කට්ටිය එක දවසක් කටින් පින්කමට හැදුවල සිවුරු දෙකක්. අදලිවලා ඉන්නකොට කඩන පිංගමන සාරිපුත්‍ර සාංශි වැඩියලු. ඊට පස්සේ දැන් කට්ටිය අතර ප්‍රශ්නයක් ආවලු කාටද මේ සිවුරු දෙක දෙන්නේ කියලා. ඉතින් ඡන්දයක් විමසුවාට පස්සේ 99%ක්ම කියනවලු දේවදත්ත හාමුදුර අපිට hina වෙලා කතා කරනවා උදේ දවල් අපි ළඟ ඉන්නවා කමතරත් එනවා මාසු ගෙදරත් එනවා සාරිපුත්තු සාන්ති ඉන්නේ ගෝයන් කපන කාලට විතරයි ඒ නිසා මේ ශූර දෙන්න ඕනේ කිලින්ම සාරිපුත් මේ දේවදත්තට කියලා 99%ක්ම ඡන්ද යන්නේ දේවදත්තට තමයි අදත් වැඩි තැන්කින් ගියා නම් මතක තියානින්න ඒ යන්නේ දේවදත්ත પરම්පරාව තමයි. මුද වැඩි ජනතාව අන්ධ භූතයි. අන්ධ භූතයි මේ ලාභයට සත්කාරයට අදිනවා. ඉතින් වැඩි ජනතාව මෙහෙවන පරිසරයේ කියන සංඝයාට දීසි නෑ ගැලවෙනවා කියන්නේ. දීසි නෑ ගැලවෙනවා කියන එක මේක මේ තේරවාද සාසනය මෙහෙමනම් ගැන මේ ජීවිතේම නිවන් දකින්න සැදී පැහැදී පූර්ණ කායින භාවනා කරන ක්‍රමයකට යන තේරවාදයේ මෙහෙමනම් එහෙම නැති දෙයක බලන්න. එහෙම නැත්නම් අන්‍යාගමික දෙයක බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා. ඒක නිසා ඔය මැක්ස් වේබර් කියන මිනිසයා ආගමක් පිරිහෙනකොට වැටෙන මට්ටම් හතරක් විස්තර කරලා දීලා තියෙනවා. අන්න ඒක විස්තර කරලා සෙනවිරත්න කියලා එක්කෙනෙක් මේ ළඟදී පොතක් ලිව්වා. මේ ලංකාවේ බුද්ධ ශාසනයට වෙලා තියෙන දේ. එයා කියනවා ඊගාවට වෙන්නේ මේකයි කියලා දැන් කියන්නත් පුළුවන්. මේ වැටෙන ක්‍රමයක් තියෙනවා. වැටෙන්න නිකන් වැටෙන්නේ නැහැ. වැටෙන්නත් ක්‍රමයක් තියෙනවා. නගින්න තියෙන ක්‍රමේ වගේම. ඒකට ප්‍රධානම හේතුව ලාභ සත්කාර. ලාභ සත්කාර වැඩි වෙච්ච ගමන් අසත් ධර්මයේ නැත්නම් හුදේකලාව නැතිවීම නාගරිකකරණය ඒ වගේම රණ්ඩු සරුවල් උසාවි ඒව දිගට යනවා මිසක්කා භික්ෂුවක් Tamange විවිධයට යන ගතිය අඩුයි. ඉතින් ඒ වගේම විශාල විශාල දෝරි ගලන ගඟක කවුරු හරි ඉන්නවනම් මේක දිගේ ඉහළට පීනන කෙනෙක් එහෙම කෙනෙක් දැක්කත් සතුටුයි. මේකෙන් දැක්කත් ඇස් රෝග සනීප වෙනවා. ඉතින් ඥානාරාම ස්වාමීන් දකින්නකොට පුදුමාකාර සතුටක් ඇති වෙනවා. මොන්න තරම් ගුණ දෙයක් වුණ කඳක් තියාගෙන කිසි කෙනෙක් දන්නෙත් නැහැ මේ බුද්ධිලෙක ඉන්නවයි කියලා. තමන්ගේ වෙලාව විවේකයක් ඇති කරගෙන ඉන්නවා. ඒ බුරුමේ ඉන්න පන්දිස්වාංශය මම දැක්කා. ඒ මේ වගේ ගානක් ඉඳගෙන භාවනා කරනවා කවදාවත් පිට පිංකමකට යන්නේ නැහැ. මේ ඉන්නේ යෝගාවචරයට කියලා දීලා ඉඟීට වැඩි බොහොම හොඳයි. ඒකට 100 100ක් අපේලා ගත කරනවා. රට පුරා ගෝසාව. කද්දාවත් නැහැ. ඉතින් ඒක අවුරුද්දක් බැලුවට මදි. ඒක දෙකක් බැලුවට මදි. දිගට දිගට බලන්න බලන්න තේනවා උන්වහන්සේලා කොච්චරක් ගෙනාවු පාරමිතා ශක්තිය තියෙනවද මේ තරම් ලාභ සත්කාර සම්මාන සිලෝකෙට වාසිය තියේදී පලාතට යන්නේ බුදුම ආරක්ෂාවකින් ඒ ශාසනය පිළිටවගෙන බණ භාවනා කරන කෙනෙකුට කරන උදව්වක් කරන ජීවත් වෙන මිසක් අර රැල්ලට අහු නොවි ඉන්නයි කියන එක ඒක ලේසි දෙයක් නෙමෙයි. එතකොට ඒක මේ තෘෂ්ණාව නිසයි මේක ඇති වෙන්නේ කියන එක හිතෙන්නේත් නැහැ. බුදු කෙනෙක් නොපෙන්නුවේ නැති නිසා. නිසා හොඳට මතක තියාගන්න අපිට මේ කොතනක හෝ මේ භාවනාවට බාධා කරන විදිහේ අපි කාර්ය බහුල කරන විදිහේ ලාභ සත්කාර ලැබෙනවා නම් කාගවත් දෝෂයක් නෙමෙයි. තමන්ගේම තෘෂ්ණාව, තමන්ගේම පරිේශණය, තමන්ගේ පරිේශණය කරලා ලැබෙන ලාභ සත්කාර නිසා මේක ලැබිලා තියෙනවා. ඒ නිසා ඒක ප්‍රතික්ෂේප කිරීම හරියටම තමන් බදාගත් දරුවා තමන් ප්‍රතික්ෂේප කරනවා වගේ. මේකට කියනවා දිනූ රට හැරපියා යන රජ කුසේ. රාජාව රට්ටං විජිතම් පහය. රට දිනා ගන්න රණ්ඩු කරලා යුද්ධ කරලා දිනා ගන්න. ඒකට දිනාගත්ත රට අතල්ලා යනවා. උදේට හෙලන කෙලපිඩක් වගේ. ඉතින් ඒක හිතා ගන්න බෑ. ගිහි පිරිසට හිතා ගන්න බෑ. කාමභෝගී පිරිසට හිතා ගන්න බෑ. මේ දිනූරට හැරපියා යන රජ කුසේ කොහොමද කරන්න කියලා. නමුත් සර්වඥාන්සේ ජීව ඉඳ කර දීපු ආදර්ශයත් එච්චරයි. ඒ යුවරජ තනතුරදීදී පාරට බහැලා නැටි පාත්‍රයක් කරන්න හැසිරුණා. ඉතින් ඒ වගේ දෙයක් කරන්න කෙනෙක් පෙළඹෙන්නේ ඉගෙනගත්ත දැනුමෙන්ද පුහුණුවකින්ද නායකත්ව පුහුණුවකින්ද නැත්නම් ඇත්තටම ගේන කර්ම ශක්තියක් යම්මාන්තරගත පිනකින්ද කියන එක හිතා ගන්නවත් බෑ කියලා කියනවා. මේ තරම් ලස්සන නෛර්යානික සද්ධර්මයක් තියෙද්දී ඒකට අපකප වෙලා වැඩ කරන්න කෙනෙක් එන්නේ මේ ජීවිතයේ ලැබෙන ආදර්ශයකින් හෝ පුහුණුවකින්ද එහෙම නැත්නම් එයා ගినాපු සංසාරගත උපනිෂේ සම්පත්තියකින්ද කියලා කියන්න බෑ. ඒ නිසා නිකන් භාවනාවක් වගේ කියලා දෙනකොට බොහෝම අසාර්ථකයි. මොකද හේතුව උඟ දෙනෙක් එහෙම හදන්න බෑ. තියෙනවනම් ඒ පැත්තට ඇදලා යනවා. නමුත් එහෙම කියලා මේක කියලා දෙන්න තු ඉන්න හොඳ නැහැ. සමහරෙකුට මේක තේරෙන්න ඉඩ තියෙනවා. මේ මට ගහනවා නෙවෙයි. මේ පොදු ධර්මතාවයක් මේක තියෙන්නේ. කර්මයේ වැඩ කරන්න සමා වෙන්නේ තෘෂ්ණා වැඩ කරන්නේ මූණ පෙන්නලා නෙවෙයි. එයා නිකන් යටි කූට්ටු වැඩ ටිකක් යන්නේ. ඒ නිසා සාර්ථකත්වය, කාමයේ පැත්තේ සාර්ථකත්වය තපසට බාධාවක්. එහෙම නැත්නම් අබ්නිෂ්ක්‍මණයට බාධාවක්. එහෙම නැත්නම් නික්ලේශී කෙනෙකුට බාධාවක්. ඉතින් මෙහෙම දෙයක් පෙන්නන සාසනයක් නැති කාලෙක අපි භාවනා කරනවා නම් කොහේ ආයිද? ලොකු සංසීදක දවසක් කියනවා දුවට නිදාගෙන ඉන්න ගමන් අනේ ශාසනයක් නොතිබුණා නම් අපිට කොන මොනවා වෙන්න ඉඩ තියනවාද කියලා. ශාසනයක් තියෙන නිසා නම් ඔය දත ගහගෙන ඔය එල්ලිලා ඉන්න පුළුවන්. ශාසනයක් නොතිබුණා නම් කොහෙ යන්නේ? ඒක නිසා ඒක හොඳට ගැඹුරින් තේරුම් ගන්න මං හිතන්නේ මේ ජම්මේටම දීලා ඉඩ තියන්න හම්බ වෙන්නේ ඒකට සත්පුරුෂ සංසේවනය අවශ්‍යයි, සද්ධර්ම ශ්‍රවණය අවශ්‍යයි. ප්‍රතිරූප දේශ වාසය අවශ්‍යයි, යෝනිසෝමනසිකාරය අවශ්‍යයි. සත්පුරුෂයා දැක්කට පස්සේ ඒ සත්පුරුෂයා මේක නඩත්තු කරගෙන ඉන්නේ සාමාන්‍ය ප්‍රවාහයක් වශයෙන් නෙවෙයි කපාගෙන යන්න ඕනේ. ඒ වගේම සද්ධර්මයේ මේක කියලා තියෙද්දි අද මේ ලාභයට සත්කාරයට කියන බණ බණ වාගේ මොකද්දෝ කියන. ඒ කියන්නේ සාර්ථක පෞල් ජීවිතයක් ගත කරන්න බණ කියන. බිස්නස් එක ජය ගන්න බණ කියන. ඒක විලෙවට බුදුබණ කියලාත් කියන. ඒක කියන්න ගියොත් ඒ නියම පහත නියම පාර පෙන්ලා දෙන මනුස්සයාට ආවුස අඩු වෙනවා. නිසා මේ වගේ බණ කියනකොට හැම වෙලාවෙම දොරවල් ඔක්කොම වහලා තියන්න කියනවා. දැන් මේ වගේ වණක් රේඩියෝ එකේ එහෙම කිව්වොත් කොහොම හිටියේද? ටෙලිවිෂන් එකේ එහෙම කිව්වනම් කොහොම හිටියේද? ටෙලිවිෂන් වලට ගල් ගහයි. කොහොම කියන්න බෑ. ඒකට තීරවාදේ යට යනවා. මේක ජය ගන්න නම් අපි වෛත්‍යයක් දෙන්න ඕනේ. අපි පරිශන කරන්න ඕනේ. අපි ලාභ ලබන්න ඕනේ. ලාභ ලබන කෙනෙක් මහානායක හමුදුර වෙන්න ඕනේ. එයා පිටිපස්සේ අනික් කට්ටිය යන්න ඕනේ කියන ප්‍රතිපදාවක් නැතිනේ. නමුත් මේ නිස්සරණණේ පැත්තෙන් අපි ශාසනය දිහා බැලුවොත් සම්පූර්ණ වෙනස් චිත්‍රයක් තියෙනවා. අපි මේ ලෝකෙ සිදුවෙන හැම දෙයක්ම ආදර්ශයට ගන්නවා. අරගෙන මතක් කර ගන්න හදනවා. සියලු ಗುಣ වඩන්ඩ ಗುಣ වසාගෙන ජීවත් වෙනවා. ඒකට අපිට කවුරුත් එක්ක ගැටෙන දෙයක් නැහැ. ඕන කෙනෙක් Tamanට කැමති දෙයක් බෙදාන කාපුදාවයි Taman දැනගන්න ඕනේ Tamanගේ පතර බෙදාගත්තම Tamanට කණ්ඩ සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ ආමිෂ සුඛයට වැඩිය නිර්ආමිෂ සුඛයට නතු වෙන මේ ආමිෂ සුඛයට යන ගතියක් පේන්න තියෙනවා නම් ඒක නිකමටවත් හිතන්න එපා. ඒක ඇත්තටම ගිය ආත්මවල පුරුදු කරන ලද ශක්තියක්. ඒ පෙරදක්ම. ඒකට කියනවා ලැහැස්තිලා යන ගතිය. අපි ආරසා ගන්න. එහෙම නැතුව මේ ලාභ සත්කාර පරිේෂණ කරන්න ගිහිලා අමාරු වෙන්නට පස්සේ කාටවත් දොස් කියන්න එපා. ඇයි මේ මාළුවෝ ඉන්න වතුරේකට ඇයි මේ වැද්ද ඇවිල්ලා මත්සැද්ද ඇවිල්ලා මාළු වැද්ද ඇවිල්ලා ඇයි ඇම හෙලන්නේ කියලා මත්සැද්දට හෝ බිලිබාන මනුස්සයට දොස් කියලා වැඩක් නැහැ. Taman දැනගන්න ඕනේ මේක යට බිලියක් තියෙනවා කියලා. කනකොට කන්න ඕනේ කිරලා. මුව වැද්ද ගිනලා ඇටෙව්වට මේක කනකොට රසමසවුල කාලා ඇම ගස ගන්න නැතුව යන්න පුළුවන් නම් අන්න කියන්න පුළුවන් විදර්ශනාව කියන එක තේරුම් ගත්තයි කියලා. ඒ නිසා ಗುಣ වැඩෙන්න වැඩෙන්න හොඳට මතක තියාගෙන ඉන්න පුළුවන් තරම් නිහතමානී වෙලා අපේ ආචාර්ය પરම්පරාවල හිටපු කට්ටිය මේ බේරුණේ කොහොමද කියන එක දැනගෙන මේ නොදන්න ශේෂ්ත්‍රයේ හැසිරෙන්න යන්න එපා. අර වඳුරු කතාවේ වගේ බුද්ධජන සඳහන් කරන තද්දබල ගිරිසිකරවල ඉන්න වඳුරට ප්‍රශ්නයක් නැහැ. ඌ ලාභ සත්කාර ලැබෙයි කියලා ගිහියෝ ඉන්න තනිතලාවට ගිය ගමන් ගිහියෝ උම වඳුරුලාට ලාලා අල්ලගන්න. ඒ නිසා විශේෂ ඇති වඳුරෝ තැන්නට එනවා. දක්ෂ වඳුරෝ හෙලේ ජීවත් වෙනවා. අන්න වගේ භික්ෂුව දැනගන්න ඕනේ තමන්ගේ භාවනාව හරියනවනම් සීල සමාධි ප්‍රඥා හරියනවනම් මුළුන් තරම්. ගණ්‍යා කෙරෙන් වෙන් වෙලා කුලයා කෙරෙන් වෙන් වෙලා ලබාගත් ගුණ ටික නිසිනින්ද වැඩෙන්න අවශ්‍ය කරන්නා වූ උදකලාවට නැත්තම් විවේකයට ලෝාන්තරන් මේ ප්‍රමුඛ ස්ථාන දීලා කටයුතු කරන්න ඕනේ. එහෙම නැත්තම් මේ ලස්සන රූපයගත දේ එලිමහනක තියලා කවුරු හරි උස්සගෙන ගියාවා. ඒ කියන්නේ උත්හාන සම්පදාව තියෙනවා ආරක්ෂක සම්පදාව නැහැ. ආහාරක සම්පදා තියෙන්න නම් මේ තණ්හා විසින් මේ අපිට දෙන මේ එකින් එකට එකින් ඊට යන ධර්ම પરම්පරාව භාවනා නොකරන කාට වැඩිය භාවනා කරන කෙනා උගාක් වැඩගත් වෙනවා අවදියෙන් ගත කරන්න ඒකට අප්‍රමාදී කියලා කියනවා. අන්නේ අප්‍රමාදී තියෙන කෙනාට අරසාව තියෙනවා. ඒ නිසා පිටින් අරසව වෙන්න යන්න එපා. භාවනා කරන්න කරන්න කරන්න කරන්න ඇතුළට නැමෙන ගතිය පුළුවන් තරම් නැත්නම් ඉන්දිය සංවරය පුළුවන් තරම් එහෙම නැත්නම් බයලජ්ජාව පුළුවන් තරම් වැඩිම පිණිස ධර්ම දේශනාවේ සුවාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව නතර කරනවා. සියලු දෙනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.